වෙනස් වෙනවා එනවා. ආ හරි. මේ ඉස්සරහට මාවත් කතා කරන හොඳට ඇහෙනවා. නැත්තම් මේ පිටිපස්සට ගියාම ඇහෙන්නේ නැහැ. මෙතන මෙතන. නෑ අපා ගන්න. මේ මේකට දාගත්තා නම් හරිනේ මේ මේක එක. මේ මේකත් මේකත් මේ අයින් කරන්න ඕනේ. ඔහොම තල්ලු කරන්න බෑ පිටිපස්සට. දැයි ගෞරවනීය සංගරත්නයේ අවසරයි අපිට උඟ කාලයකට පස්සේ උඟ කාලේ පස්සේ ඊයේ ගිය පාරක් කරා ධර්ම සාකච්ඡාවකට වෙලාව ලැබිලා තියෙනවා අපි කවුරුත් දන්න පරිදි ධර්ම සාකච්ඡාවේ මුල් කාලේ අපි මේ විවස්ථාව සීපත් කරගන්නවා විවස්ථාව සීපත් කරගෙන ඊගාවට සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන ඒ සූත්‍රයෙන් ධර්ම සාකච්ඡාවට කරුණු මත කරගන්න යනවා අපි ගිය පාර සාමාන්‍ය ඵල සූත්‍රය સમાප්තියටපත් කරා.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 විෂභාගයන් හාද සභාව වූද බාල තරුණයන් හාද රහස්සි නවිනිය යුතුය. න වට්ටති හසන්තේන ගන්තුම් චේව නිසීවිතු. වත්තුස්මින් හසනීයස්මින් විහිත මත්තන්තු වට්ටති. යුහෙයින් ආරාමේහිද ගමෙහිද සුදුසු කරුණක් වූ හොත් මද සිනාවක් වූත් මහත් කොට හඬ නගා සිනාව නොකළ යුතුය. එයින් එනවා මොකද්ද මේ රිපකෂන් එකක්.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 තීරණයට නොබැසියගෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතුය. සෝ භන්තේ වන්න රාජානෝ සෝබන්තෝව සෝබන්තෝව න රාජානෝ මුත්තාමලි විභූසිතා යතා සෝභන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනු හේයින් සීලාභරණය මෙමු නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී නොකල යුතුය.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 මෙහි નિયમિત ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරුණ ශිෂ්‍යයනට තුන්වන දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතුය. නැවත පරිදෙහිය දේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහතෙරුන් වූද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතුය. යෝගාශ්‍රමීය කතකාවත නිමි. හොඳයි අපි එවන අද සාකච්ඡාට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සංගීති සූත්‍රය. ඒක දීඝනිකාය 31 වෙනි සූත්‍රයට වටලා තියෙන. ඒකන පොඩි හඳුන්වා දීමක් කරනවා නම් සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ කබර්නාසිගේ අභාවයට පස්සේ එහෙම නැත්නම් කල්ලාතුව පිරුණම් පාන බව දැනගෙන ඉස්සරහට සංඝයාට මේ ව්‍යාකරණයක් කියලා දෙනවා වගේ. මේ ධර්ම කොටස් ගුණ කිරීම පිළිබඳව කියලා දෙනවා වගේ කරපු රියසල් එකක් සටහන් තැබීමක් කරලා තිනවා. ඒක හරි වටිනවා මේ වෙලාවේ හැටියට. ඒ මොකද මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට සම්පූර්ණ ත්‍රිවේදයේ දැනුම තිබුණා. ඒකේ ගුණයක් නැති බව තේරුම් ගන්න හිටියා. ඒක තමයි ඔය ගිරග්ග සමජ්ජ වගේ නාටකමක් දැකලා අතාරින්න හිතෙන සම්පූර්ණ ධර්ම තිබුණා. ත්‍රිවේදයේ පිළිබඳව. නමුත් කිසිම ඒකේ ප්‍රතිපදාවක් නැහැ. හතරින් මෙතනින් දැනුම තියෙනවා. අද හරියටම ইনফরমේෂන් ටෙක්නොලොජි එක වගේ. කිසිම එකෙකුට චාරයක් නැහැ. බයලජ්ජා දෙකම නැහැ. තෙරතුරුත් කෙලෝරක් නැතුව දින නිසා කෝකට පස්සේ කෝක කරනවා කියලා ඇත්තෙත් නැහැ. එකක් කරලා ප්‍රතිඵල බලාපොරොත්තු වෙන නම් ඉවසීමකුත් නැහැ. ඔක්කොමලා කියනවා ඉහළ කෙලවරක් කියනවා පහළ කෙලවරක් කියනවා ආධුනිකයා හැම පැතින්ම ඇවිල්ලා සම්බන්ධ වෙනවා. අන්තිමට ස්මෘත්තාව හැදෙනවා පොඩි උන්ට. අවශ්‍ය කෙනාට ප්‍රතිපදාව නැහැ. ඒ නිසා දැනුමේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක හරියට වේගය සහ ප්‍රවේගය අතර වෙනස වගේ. වේගය කියන්නේ අසංවිධිත ශක්තිය. ප්‍රවේගය කියන්නේ දිශාගත ශක්තිය. ඒක ඔක්කොම තියෙන දිශාගත වීම විතරයි. ශක්තිය කිසිම අඩුවක් කාගේවත් නැහැ. ඉතින් ඒ සාරිපුත්‍ර සාංශ තමයි ඥාන විභාගය කියලා මේකට කියන්නේ. epistemology දැනුම තිබුණට කොයි වෙලාවක ඕක පාවිච්චි කරන්න ඕනද කියන එක ආයුධ ගොඩක් තියෙන වඩුවා ආයුධ එක නටන පටන් අරගත්තොත් හැම වෙලෙටම හැම ආයුධෙම ගැලපෙන්නේ. ඒකෙත් ගහෙන් කැලෙන් ගත්ත ගහ ඉස්සෙල්ලා කොටන්න ඕනේ. ඒක නිවලා අලේ සුද්ධ කර ගන්නවා. අලේ සුද්ධ කරලා බොරදම් ගහනවා. බොරදම් ගහලා දී ටික පලා ගන්නවා. පලාගෙන ගෙනල්ලා පලන කොටත් අඟලේ ලෑල්ල අඟලයි අඟලයි නූලට පලන්න. මොකද ගාලි වුණාට පස්සේ අඟලට එන්නේ. ඊට පස්සේ තමයි ඒකෙන් හදන බඩුව අඳින්නේ. ඊට පස්සේ තමයි ඇඳලා බඩුව කපලා කැටයන් කොටලා වැඩ කරන්නේ. ඒ තෙන්ට යනකොට වැඩ රාජකාරී ගොඩක්. ඉස්සලා අලියත්තුන්ගේ වැඩ. අන්තිමට සියුන් නියනේ වැඩේ තියෙන්නේ. නැත්නම් වැලිකඩ දාසිය වැඩේ තියෙන්නේ. නෝට් එකකින් අල්ලන්න. ඉතින් ඒකට විරු දන්නේ නැතුව අපි ගහ තියෙද්දිම එතන නෝට් එක වැඩි කරලා දාසිය අරන් ගිහිල්ලා පටන් අරගත්තොත් කැලේ කරන්න බෑ. නායා සර්පයා කාලා මැරෙනවා. ඉතින් වගේ අපේ තියෙන දැනුම අද තියෙන අමන ලෝකෙට එක්කෙනෙකුටවත් දැනුම තේරුම් ගන්න බෑ. දැනුම ආයුධයක් කරන කපා ගන්නවා. සාරිපුත්‍ර සාංශ මේ කරපු සංගීති සූත්‍රය බුදුරජාණන් ඉදිරිපත් කරපු සියලු ධර්ම ගොනු කරලා තියෙනවා. හැබැයි ඒකේ තියෙනවා යම් අසංවිධිත ගතියක්. සාරිපුත්‍ර සංහසෙත් එකතු කරලා එකතු කරලා එකතු කරලා තියෙනවා. ඊට පස්සේ ඊටාම ලස්සනයි බලන ඉන්නකොට ඊට පස්සේ තියෙනවා දසුත්තර සූත්‍රයේ අරකින් අරගෙන පළවෙනි කරුණු 10 දෙවෙනි කරුණු 10 තුන්වෙනි කරුණු 10 හතරවෙනි කරුණු 10 කියලා දසුත්තරම් පවක්කාමී පත්තුන් නිබ්බාණපත්ත්‍යා කියලා දැනුම එකතු කරපු එක සංගීති සූත්‍රය. දසුත්තර සූත්‍රයේ නිවනට යොමු කරලා තියෙනවා පාර ඇඳලා. ඉතින් මේ දෙක තමයි අද අපි මේ දැනුම තියන අයට උගන්වන්න ඕනේ. අපි කාටවත් දැනුම දෙන්න යන්න නරකයි. දැනුම දෙන දෙයක් නැහැ. අද ඔක්කොමලා දාන්න. ඒ නිසා ස්වාමීන් වහන්සේලා බණ කියන්න යනවා කියලා මොනවත්ක්ම කරන්න දෙයක් නැහැ. ගියෝ ඔක්කොම දැනගෙන කතා කරන්නේ. ගියෝ බලන්නේ ස්වාමීන් වරද්දනවාද කියන එක විතරයි. පිළිවෙල වරද්දනවා නම් hina වෙනවා. බඩු බඩු තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ අර පිළිවෙල දන්නවනම් එයාට කියන්න තියෙන්නේ බණ වගේ නෙවෙයි. ඒක බුදුහාමුදුරන්ගේ වැදගත්ම දේ තමයි බුදුහාමුදුරගේ පිළිවෙල. ඒක ප්‍රතිපදාව කියන්නේ. ඒ නිසා මේ කන කොට කන්න ඕනේ කියලා. ඉතින් ඒකට හොඳ ලස්සන පෙළ ගැස්මක්. ඒ නිසාම මේ යක්කඩුවේ පඤ්ඤාරාම හාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරුවෝ බණ කිව්වා තමයි. නිසා බුදුහාමුදුරුවෝ ඔක්ක තමයි. බුදුහාමුදුරුවෝ මල් වට්ටියක් පූජා කරන්න ඕනේ තමයි. හැබැයි මේ මල් ආසනය මම එක මලක් පැත්තක තියෙනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ උන්වහන්සේ නොති වෙන්නේ අද සංඝ සමාජයක් නැහැ. මේ සංගීතයක මේ විදිහට ඇවිල්ලා මේ දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය බෙදීමක් නැහැ. ඉදිරිපත් කිරීමක් නැහැ. ඒකට හොඳම මේ පෙළගැස්ම තමයි ඔය සංගීති සූත්‍රයේ එක එකේ කරුණු කියලා ඔයාද පටන් ගන්න ඒකෙන් අපි. එකේ කරුණු ඔක්කොම පෙළගැසලා තියෙනවා. උන්වහන්සේ හිතපු. ඉතින් දෙකේ කරුණු තුනේ කරුණු හතරේ කරුණු. හැබැයි ඒක නිවනට යොමු කරලා නැහැ. තාම එපිස්ටමොලොජි ඒ කියන්නේ දැනුම් එකතු කිරීමක් කරලා තියෙනවා. ටැබියුලේට් කරනවා වගු වලට දානවා ප්‍රස්තාර අඳිනවා කර කර තියෙනවා ඊට පස්සේ දෙවෙනි සූත්‍රයේ මජ්ජංග දීගනිකායේ 32 අපි ඔය පල්ලෙහාදි කරන මේ දසවල දසුත්තර සූත්‍රය දැන් සූත් මම 30 ගණක් කරලා තියෙනවා ඒකේ යනවා නිවනටපත් වීම සඳහා මේ දැනුම පාවිච්චි කරන්න හැටි ඒ නිසා කොයි වෙලාවක හරි කාගරි චරිතයකට අත තියලා බැලුවොත් පේනවා එකම චරිතයකවත් නොදන්නකම කියන එකක් නැහැ ඔක්කොමලා දන්නවා. කිසිම කෙනෙක් කිසිම අඩුවක් නැහැ. නමුත් මේකට පස්සේ මේක කරන්න ඕන කියන අනුපුබ්බ ශික්ෂාව නැහැ අපේ. ශික්ෂාවක් නෑ. ඇත්තම නෑ. මොනම ශික්ෂාවක්වත් නෑ. ඔක්කොට මොන ඉක්මනටම අර උඩම තියෙන gediya කන්න. මෙන් කාපු ගමන් බඩේ එකක්ම ඇවිල්ලා තල්ල කඩා ගන්නවා, පස්ස බිම යන ගන්නවා. මේ ක්‍රමයට අනේක තමයි කරන්න බෑ. ඉතින් ක්‍රමයට අනේක තමයි ශික්ෂා. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. ඒකත් දැනුමක් තමයි. ඉතින් ඒක නිසා අපි මේ නොදන්න පොඩි දරුවන්ට හයි ප්‍රෝටීන් දුන්නා වගේ මේ Tamange එදිනදා ජීවිතේ පෞල් කණ්ඩවත් දන්නේ නැති මිනිස්සුන්ට මේ ගැඹුරු ධර්ම දීපු ගමන් මනස කොයි එක ඉස්සලා කයිද කියන්න බෑ. අපි දන්නෙත් නැහැ සංසාරේ කොහෙද ගෙනලා තියෙන්නේ කියලා. මේකට ලේසි ක්‍රමේ තමයි 1 2 3 4 ක්‍රමේ. මේක තේරුම් ගත්ත එකම කෙනයි මම දැක්කේ මහසී සයඩෝ විතරක්. මේ යුගයේ පහළ වෙච්ච යුග පුරුෂයා දැනුම දීලා නෙවෙයි. මේක පිළිවෙලට යන් කියලා. ඒ නිසා බුරුමෙදිත් හරි වෙහෙසකටපත් වෙන්න සිද්ධ වුණා. මේ අලුත් ක්‍රමයක් කියලා දෙනවා කියලා. උන්වහන්සේ කිව්වා අලුත් ක්‍රමයක් නෙමෙයි. නොදන්න කෙනෙකුට දන්න තැනට යන්න. ඒතකොට දන්න කෙනාට මොකද වෙන්නේ? අර මුල් ටික ඉක්මන් ඉක්මන් අල්ලන්න පුළුවන්. ගිහිල්ලා Tamanට ඕන තැන ඔන්න ගමන පටන් ගන්න. එතකට ඉඳලා යනවා. ඉතින් ඒක තමයි අපිට අද ඔලොමලකම නිසා එහෙම නැත්නම් අපේ තියෙන මාන්නක්කාරකම නිසා අර බින්දු අල්ලන්න කැමති නැහැ. ඒ නිසා තේරවාදයෙන් දැනුම ගත්ත සුසුකි පොතක් ලියලා තිනවා බටහිර ලෝකෙට මහායාන කට්ටිය අගය කරන අයට beginners mind zen mind කියලා. පුළුවන් තරම් ආධුනික මනසක් හදාගන්න. පුදුමාන්තරම් ආධිකම්මික මනසක් හදාගන්න. පුළුවන් තරම් <clears throat> නවකෙක් වෙන්න හදන්න. එතකොට ගුරු හොඳයි ත්‍රිපිටකයත් හොඳයි ගමනක් තියෙනවා. තමන් පැහිය වෙන්න ගිය ගමන් ඉතින් ඒ අර ගුරුවරයාටත් කරගන්න දෙයක් නැහැ. මේ අවුල් පාස වෙනවා. ඉතින් ඒක තමයි හරි අමාරු. ඒක නම් කියන්නේ දසු මේ සංගීති සූත්‍රේ නමුත් අර තොරතුරු එකතු කිරීම අතින් පළවෙනිම කළපු ප්‍රයත්නය සාරිපුත්‍ර සාංශික ප්‍රයත්නයක් මේක පෙන නිසා මේක ශ්‍රාවක භාෂිතයක් ඒ ඔක්කොම ਸਰවඥන්සි දේශනා කරපේවා. මේ සාරිපුත්‍ර සාංශේ හරියට ඔයගේ මේ ඉදිරිපත් වෙලා මේ අවුරුදු 2600 ඊට පස්සේ අපි ගැන කතා කරලා තියෙනවා ඒක. ਸਰවඥන්සි දීලා නැහැ. දීලා නැහැ ඒක මගේ වැඩක්. ඉන්න මට ඕන වෙලාවට එනකොට මම කරන්නම් කියලා ඒ විනය කතා කරනකොට ධර්ම කතා කරනකොට පස්ස ගහලා තියෙනවා. හැබැයි දන්නවා පස්ස ගැහුවත් මෙයා කරනවයි කියලා වැඩි. උපාලි ආමඳුරෝ විනය කතා සාල්පුත්‍ර සංසේ ධර්ම සේනාධිපති වුණා. නමුත් පළවෙනි සංගායනාට එනකොට උන්වහන්සේ නැහැ. එතකොට හිටිය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ දෙන්න මේක දන්නවා. ඊට පස්සේ තමයි ඔය පෙළ ඒ හරිගස්සපු සැකිල්ල තමයි වැඩ කරගෙන යන්නේ. ඒක නිසා මේ අර බුදුරජාණන් වහන්සේ අතින් විස්තර කරන්න බැරි හරියට අම්මකට කරන්න බැරි වැඩ තාත්තා අතින් කරනවනේ. තාත්තා කරන්න බැරි වැඩ අම්මා අතින් කරනවනේ. අන්නේ වගේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ නිහතමානීකම තියාගෙන බුදුහාමුදුරුවෝ බණිද්දිම අපි වාගේ පිටිපස්සේන තේරෙන්නේ නැති අය කෙරෙහි කරපු විශේෂ ඥානය ගොනු කිරීමක් තමයි මේ වෙලා තියෙන්නේ. නිසා මේක දිහා බලනකොට පේනවා කොතන කරකැලක් අඩු නම් අරක එහෙමනම් මේක මෙහෙමනම් මේක මෙහෙම වෙන්න ඇති කියලා හිස්කොටුව පුරවන්න. යම් තැනක අඩු වුණා නම් හිස්කොටුව පුරවන්න පුළුවන්. ඒක තවත් ඒ ගතිය වැඩි දසුත්තර සූත්‍රේ. දසුත්තර සූත්‍රයේ කතමේ ධම්ම බහුකාරා. අරිමේ කියලා ප්‍රශ්න 10ක් අහනවා. 10ටම එකේ කරුණු දෙකේ කරුණු තුනේ කරුණු කියලා දෙනවා. කවුරක් අභියෝග කරලා නැහැ. බුදුහමසොත් අභියෝග කරලා නැහැ. ඒ කියන්නේ බුද්ධ භාෂිතයක් වගේ. ඉතින් ඒක තමයි මම මේ ටික මතක් කරන්නේ. මේ මම කාටත් ගරු කරනවා කවුත් ළඟත් ඇති වෙන්න දැනුම තියෙනවා කියලා. ඒක ඒක අහන්න දෙයක් නෑ. අපි එක එක තැන් වල තම තමන්ගේ ප්‍රමාණයට ඇති වෙන්න දැනුම ලබා ගන්න තියෙනවා. නමුත් මේ දැනුම පැත්තක තියලා නැවතත් ආධුනිකයෙක් වෙලා ප්‍රතිපදාවට යනකොට අපේ තියෙන ඔලොමලකම අර දැනුම ඉස්සර කරන ගතිය නිසා ගුරුවරයෙකුටත් උදව් කරන්න බෑ. ඉතින් එතකොට අපි කියන්නේ මේ බෙහෙත් පන්තිය දොස්තර කෙනෙක් හොඳට ලේඩ බලලා දීලා අපි බෙහෙත් ටික ඔක්කොම එක සැරේ බොනවා. එහෙම නැත්නම් හරියට මාත්‍රාවට බොන්නේ නැහැ. එහෙම නැත්නම් තනින් තනින් බොනවා. එහෙම නැත්නම් ලෙඩේ රෝග ලක්ෂණ නැතු වෙච්ච ගමන් බෙහෙත් නතර කරනවා. ඉතින් අන්තිමට වෙන දේ අද ඉන්න කිසිම දොස්තර කෙනෙකුට හොයන්න බෑ. නමුත් ඒක ඒක දොස්තරගේ ලාභයට හිටලා තියෙන නිසා ප්‍රශ්නකුත් නැහැ. ලෙඩා නෙවෙයි ලෙඩ වෙන්නේ. ඔය ඉන්සේ මේවා මේ බැක්ටීරියල් බැක්ටීරියා වලට දෙන ඇන්ටිබයොටික්ස් සීරීස් එක ගත්තේ නැත්නම් ලෙඩ රෝග නතර වෙච්ච එක නතර කරපුවාට පස්සේ ඒ පුදුමාකාර හානියක් කරනවා. කියලා තියෙනවා මේක ගන්නවනම් දැන් අස්සම් කරවලා ගන්න සමාහට උපස්ථායකයට කියලා මේ බෙහෙත ගන්න බාට විශේෂ සයිකියාට්‍රික් ලෙඩ වලට. මොකද සයිකියාට්‍රික් කට්ටිය බෙහෙත් කරන්න කැමති නැහැ. එහෙම නැත්නම් බෙහෙත් මගදී බොන්න නතර කරනවා. එහෙම නැත්නම් ගමනක් යන තියෙනවා කියලා බෙහෙත් වඩි දෙක තුනක් එක සැරේ බොනවා. ඉවරයි. ඉතින් ඊට පස්සේ දොස්තරට බැන්නට සාක්කර බැන්න ඒක හැම කොලයකම පුංචි අකුරෙන් ලියලා තියෙනවා වගකීමක් නැහැ. ඒ පුංචි අකුරු කවුරු කියවන්නේ නැහැ. ප්‍රෙස්ක්‍රිප්ෂන් එක දෙනකොට බෙහෙතත් එක්ක දෙනවා. ඒකේ ලියලම තියෙනවා තෝ මැරනවා කියලා. මේක මේක බීලා මැරනවා කියලාත් ලියලා තියෙනවා. කවුරු ස්ටඩි කරන්නේ දොස්තරත් හොඳයි. ඝට්ටියත් ටයිකෝඩ් දාගෙන ඉන්නේ. ඒ නිසා ප්‍රශ්නකුත් නැහැ. කනවා. ඉතින් ඒක නිසා මේ බේතෙත් ඔය දැන් ඔය ත්‍රිපිටකයත් ඊට වැඩි බොහොම රසායනික බේදක්. ඉතින් ඒක කට්ටිය නිකන් නෙදෙන්නේ ත්‍රිපිටකේ විතරක් සීමිකම් ඇවිල්ලා නැහැ ඕන කෙනෙකුට අච්චු ගන්න පුළුවන්. අනික ඕන පොතක ඔච්චර ලොකු පොතක් වෙන්න ඕන හිමිකම් ඇවිදින්න ෆොටෝස්ටැට් කරන්න බෑ අරක බෑ මේක බෑ ගත්තොත් දඩ. මේක නෑ. මෙන්න හතර මං හන්දිය තියලා තියෙනවා එන කාපන්. ඉතින් කණේ එක කාපිරියා වගේ ප්‍රමාණ දන්නේ නැතුව කාලා අද තියෙන සෙල්ලම් දිහා බලනකොට හිතා ගන්න බෑ හැම කෙනාම බුදුහාමුදුරන්ටත් උගන්වන සයිස් එකෙන් කියලා දෙනවා මෙච්චර මොකටද මොඩ වෙන්නේ මේක කරන්නකෝ කෙලින්ම මේක නිවන් ලබන්න පුළුවන් කියලා ඒ තාමත් කනවා තාමත් කනවා මොකද අනුපිළිවෙලේ අනේක අනුපුබ්බ ශික්ෂාව අගේ කරන්න දන්නේ ඒගොල්ලෝ හිතනවා අපි ඇවිල්ලිවලා මේ ඩබල් ප්‍රොමෝෂන් ගන්න පුළුවන් කට්ටිය අපි දන්නවනේ ඒ නිසා අපිට බැරිද මේ තුනේ පන්තියෙන් පටන් ගන්න. ෆස්ට් ගියර් එකේ නෙවෙයි අපි දාන්නේ තර්ඩ් සෙකන්ඩ් එකෙන් පටන් ගන්නවා. තර්ඩ් එකෙන් බැරිද? එතකොට කික් ස්ටාර්ට් එකක් හම්බ වෙනවනේ. හරි. දෙඩේ හරි නමුත් කවදාකවත් ඉංජිනේර කෙනෙක් ඒක රෙකමන්ඩ් කරන්න. ඒක නිසා අපි මේ සූත්‍රය අහගෙන ඉන්නකොට බලමු. මේ දැනුම ගොනු කිරීම අතින් බැතපහිනා වගේ සාරිපුත්තු සාංශය මේ කරපු දේ නිවන් දැක්කට පස්සේ කරලා දෙන්නේ. මොන තරම් මොන තරම් මේ මොකක්ද ඒකට කියන්නේ මේ ගැන හිතලා ඒක ඉතින් අනුකම්පාවක්ද නැද්ද කියන්න මන් දන්නේ මේ කරපු ගතිය බුදුරජාණන්සේගේ හිතේ යතිම් බලන්න පිරිමි ගතියක් තිබිලා තියෙන. මේකේ කායනු ගතියක් තියෙනවා. අම්මා කෙනෙක් වගේ කවදා හරි මොකට මොනවත් නැති වෙනවා.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 එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ පාවා නුවර චුන්ද කර්මාර පුත්‍රයාගේ අඹ වෙනෙහි වාසය කරන සේක තේන කෝපන සමයේන පාවේයකානම් මල්ලානම් උබ්බතකං නවං සත්තාගාරං අවිරකාරිතං හෝති අනචිර අචිරකාරිතං අචිරකාරිතං හෝති අනජ්ජා උත්තං සමනේනවා බ්‍රාහ්මණේනවා කේනතිවා මනුස්ස භූතේන අස්සෝසුංකෝ පාවේයක පාවේයක මල්ලා භගවා කිර මල්ලේසු චාරිකං චරමානෝ මහතා භික්ඛු සංඝේන සද්දින් පඤ්චමත්තේහි බික්කු පංචමත්තේහි පංචමත්තේහි බික්කු සතේහි පාවං අනුපත්තෝ පාවායන් විහෙරති චුන්දස කම්මාර පුත්තස්ස අම්බවනේති අතකෝ පාවෙය්‍යකා මල්ලා ඒන භගවා තේනුප සංකමින්සු උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදින්සු ඒකමන්තං නිසින්නාකෝ පාවෙය්‍යකා පාච්චෙය්‍යකා පාවෙය්‍යකා පාවෙය්‍යකා මල්ලා භගවන්තං ඒ තද වෝචුම් එද බන්තේ පාවෙය කානම් වල්ලානම් උම්බසකං නවං සන්තාගාරං අචිරකාරිතං හෝති අනජ්ජා උත්තං සමනේනවා බ්‍රාහ්මණේනවා කියනතිවා මනුස්ස භූතේන සංච බන්තේ භගවා පටමං පරිභුංජිතු භගවතා පටමං පරිභුත්තං පච්චා පාවෙයකා මල්ලා පරිභුංජිස්සන්ති තදස්ස පාවේයකානං මල්ලානං දීඝරත්තං හිතාය සුඛායාති එසමේහි වූකලු පාවා නුවර වැසි මල්ල රජුන්ගේ උබ්බතකනම් අලුත් සන්තාගාරයේ කරවන ලද නොබෝ කල්ලත්තේ මහණක්කු විසින් හෝ බමුණක්කු විසින් හෝ මිනිස්සු කිසිදු කෙනෙක් විසින් වාසග්‍රහණය පිණිස පරිභෝග නොකරනු ලදුයේ වෙයි. පාවා නුවර වැසි මල්ලයෝ භාග්‍යතුන් වහන්සේ 500ක් පමණ වූ මහත් භික්ෂු සංඝයාට මල්ල රට සැරිසරන්නාහු පාවා නුවරට වැඩියාහු. මේ චුන්ද කර්මාන පුත්‍රයාගේ අඹවෙනෙහි වෙසන සේක්ලයි ඇසූහ. ඉක්බිත් ඉක්බිත්තෙන් පාවා නුවර වැසි මල්ලයෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ ඔබ සාදරව වැඳ පසක හිඳගත්හ. පසක හිඳගත්තා වූ හිඳගත්තා වූම පාවා නුවර වැසි මල්ලයෝ වහන්ස මෙහි පාවා නුවර වැසි මල්ලයන්ගේ උබ්බසක නම් අලුත් සංඛාගාරයක් කරවන ලද නොබෝ කල් ඇත්තේ මහණක්කු විසින් හෝ බමුණක්කු විසින් හෝ කිසිදු මිනිස් වූවකු විසින් වාසග්‍රහණය විසින් අපරිභුක්ත වෙයි. වහන්ස භාග්‍යවතුන් වහන්සේය පළමුවෙන් පරිභෝග කරනසේක්වා. භාග්‍යවතුන් වහන්සේ විසින් පළමුවෙන් පරිභෝග කරන ලදුව ඒ පසුව පාවානුවර වැසි මල්ලයෝ පරිභෝග කරන්නාහ. ඒ පාවේයක මල්ලේනට බොහෝ පලක් වැඩ පිණිස සුව පිණිස වන්නේයයි භාග්‍යවතුන් වහන්සේට මෙකරුණු කීහ අදිවාසේසි භගවා තුන්හි භාවේන අතකෝ පාවෙය්‍යකා මල්ලා භගවතෝ අදිවාසනං විදිත්වා උට්ටායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්කිනං කත්වා යේන සන්තාගාරං තීනුප සංකමින්සු උපසංකමිත්වා සබ්බ සන්තරින් සන්තාගාරං සන්තරිත්වා ආසනානි පඤ්ඤාපෙත්වා උදකමණිකං ප්‍රතිට්ඨපෙත්වා තේලප්ප දීපං ආරෝපෙත්වා යේන භගවා තේනුප සංකමින්සු උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨංසු භාග්‍යතුන් වහන්සේ නිහඬ බැවින් එය ඉවසූ සේක එකල්හි පාවේයක මල්ලයෝ භාග්‍යතුන් වහන්සේ ඉවසූ නියාව දැන කුණස්සින් නැගී භාග්‍යතුන් වහන්සේ සාදරව වැද පැදගුණු කොට සන්තාගාර ශාලාව කරා ගියහ කො සන්තාගාරයේ සියලු තැන බුමුතුරුණු අතුට අසුන් පනවා දියසැලක් තබා තෙල් පහනක් නංවා භාග්‍යතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ ඔබ සාදරව වැඳ එක් පසෙක සිටියාහ. ඒකමන්තං හිතාකෝ පාවෙය්‍යකා මල්ලා භගවන්තං ඒතද ඕචුම්. සබ්බ සන්තරින් සන්තතං බන්තේ සන්තාගාරං ආසනානි පඤ්ඤත්තානි උදක මණික්කෝ පතිට්ඨාපිතෝ තේලප්පදීපෝ ආරෝපිතෝ යස්ස දානි භන්තේ භගවා කාලං මඤ්ඤතිති එක්පසක සිටියා වූම ඒ පාවෙය්‍යක මල්ලයෝ වහන්ස සන්තාගාර ශාලාව හැමතැනම බුමුතුරුණු අතුරුන ලද්දේය අසුන් පැනවීය දියසලක් තැබින තෙල් පහනක් නැංවිනි යම් ගමනකට භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත්තු වුණුසේක්ද දැන් මේට කල්පමිණියේ යයි භාග්‍යවතුන් වහන්සේට සැලකලහ අතකෝ භගවා නිවාසෙත්වා පත්ති චීවර පත්ත චීවර මාදාය සද්දින් බික්කු සංගයන යේන සන්තාගාරං තේනුපසංකම උපසංකමිත්වා පාදේ පක්කාලිත්වා සන්තාගාරං පවිසිත්වා මජ්ජිමං සම්හං නිස්සාය පුරත්ථාභිමුඛෝ නිසීදි වික්කු සංගෝපි කෝපාදේ පක්කාලිත්වා සන්තාගාරං පවිසිත්වා පච්චිමං බිත්තිං නිස්සාය පුරත්ථාභිමුඛෝ නිසීදි පුරත්ථාභිමුඛෝ නිසීදි භගවන්තන්ගේය පුරක්කත්වා පාවකත්වද පුරක් පුරක්කත්වා පාවය කාබි හෝ මල්ලා පාදෝ පක්කාලෙත්වා සන්තාගාරම් පවිසිත්වා පුරත්තිමම් හිතින් නිසාය පච්චිමාභිමුකා නිසේදිින්සු භගවන්තන්ගේව පුරක්කත්වා අතකෝ භගවා පාවයකේ මල්ලේ බහූදේවා රක්තින් ධම්මයා කතාය සන්දස්වෙත්වා සමාධපෙත්වා සමුත්තේජෙත්වා සම්පහන්සෙත්වා උයෝජේසි අභික්කන්තෝඛෝ වාසෙට්ටා රත්ති යස්ස දානි තුන්හි කාලම් මඤ්ඤත් හාති එවං භන්තේති කෝ භාවේයක මල්ලා භගවතු පටිසුත්වා උත්තායාසන භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා පක්කමින්සු එකල භාගතුන් වහන්සේ කැඳ පෙරව පාසියුරුගෙන භික්ෂු සංඝයට පැටුව සංඝාගාරයේ කලා එළඹිසේක එළඹ පාදෙව සන්තාගාරයට පිවිස එහි බැඳ ටැඹ නිසා පෙරදිගට මුහුණලා වැඩපුන් සේක පිට්ටු සංඝයාද පාදෙව සන්තහාගාරයට පිවිස පැසින් බිත්තිය නිසා පැසින් දිගට මුහුණලා භාගතුන් වහන්සේම පෙරටු කොට හිඳගත්හ. පාවා නුවර වැසි මල්ලයෝද පාදෙව සන්තහාගාරයට වැද පෙරදිග බිත්තියට පිටුදී පැසුම් දිගට මුහුණලා භාග්‍යතුන් වහන්සේම පෙරට කොට හොන්න. එකල්හි භාග්‍යතුන් වහන්සේ රෑ බොහෝ වේලාවක් පාවෙයක මල්ලේනට දෙහැමි කතාවෙන් දෙලෝ වැඩ දක්වා දැක් වූ වැඩෙහි සිත් ගත්වා සිත් ගන්වා එහි යොවුන් සිත් කියුණු කොට එහි සිත් සතුටු කොට වාශිෂ්ඨයෙනි රාත්‍රියේ බොහෝ ඉක්මන සිය ගෙවල් වලට යම් පෙරලා යෑමක් කළ යුතු දැන් ඒට කල්නියාව දැනියු යයි ඔවුන් නික්ම යන්නට උද්‍යෝගී කළසේක එසේ වහන්සේ කියාම පවානුවර වැසි මල්ලයෝ භාග්‍යතුන් වහන්සේට පිළිවදන් දී කුණස්මින් නැගී ඔබ සාදරව පැදකුණු කොට ඔබ සාදරව බැඳ පැදකුණු කොට නික්ම ගියහ. අතකෝ භගවා අවිරපක්කන්තේසු චිර අචිරපක්කන්තේසු පාවේයකේසු මල්ලේසු තුන්හි භූතං තුන්හි තුන්හි භූතං භික්ඛු සංඝං අනුවිලෝකෙත්වා ආයස්මන්තං සාරිපුත්තං ආමන්තේසි විගතත් හින මිද්දෝකෝ සාරිපුත්ත භික්ඛු සංඝෝ පටිභාතු සං සාරිපුත්ත භික්ඛූණන් ධම්මී කතා පිටිමේ ආගිලායති ආගිලායති තම්හ ආය ආය මිස් තමහං ආය මිස්සාමීති එවං භන්තේති කෝ ආයස්මා සාරිපුත්තෝ භගවතෝ පච්චස්සෝසි එකල්හි භාග්‍යතුන් වහන්සේ පාවෙයක මල්ලයන් නික්ම ගිය නොබෝ වේලායෙහි නිහඬව නිහඬ නිහඬ වැහුන් භික්ෂංගන් දෙස බලා සරියුත් තෙරුන් බනවා සාරිපුත්‍රයනි භික්ෂු සංගතමේ පහ වූ කීන මිද්දේ ඇත්තේ වෙයි සාරිපුත්‍රයනි ඔබට භික්ෂූන් ධර්මයේ ඔබ භික්ෂූන් පිණිස ධර්ම කතාවක් වැටකේවායි භික්ෂූන්ට දහමක් දෙසන්න මා පිට රිදෙයි එහෙයින් මම හෝනෙමි වදාළ සේක එසේ වහන්සේ කියාම සරියුත් තෙරණුව භාග්‍යතුන් වහන්සේට පිළිවදන් දුන්හ. අතකෝ භගවා චතුග්ගුණං සංඝාටින් පඤ්ඤාපෙත්වා දක්ඛිනේන පස්සේන සීහසෙය්‍යං කප්පේසි පාදේ පාදං අච්ඡාදාය සතෝ සම්පජානෝ උත්ථාන සංඥං මනසිකරිත්වා එයින් පසු භාග්‍යතුන් වහන්සේ සංගල සූර සතර කොටක් සතර පට කොට පනවා එලා උත්ථාන සංඥාව සිත්හි කොට මෙතෙක් වේලායෙන් නැගී සිටිමි ඊටා දකුණු පාය මත වම් පාය මදක් ඉක්ම තබා දකුණැලෙන් සිංහ ශෙය්‍යාව කළසේක තේන කෝපන සමයේන නිගණ්ඨෝ නාතපුත්තෝ පාවායන් ආදුනා අදුනා කාලකතෝ හෝති තස්ස කාලකිරියාය විහින්නා නිගණ්ඨෝ වින්නා නිගණ්ඨා දේව දිස් දේවදික ජාතා බන්න ජාතා කලහ ජාතා විවාදා පන්නා අඤ්ඤ මඤ්ඤං මුක සම්තිහි විතු දන්තා විහරಂತಿ න ත්වං ඉමං ධම්ම විනය ආජානාසි අහං ඉමං ධම්ම විනය ආජානාමි කිං ත්වං ඉමං ධම්ම විනය ආජානිස්සසි මිච්ඡාපටිපන්නෝ ත්වමසි අහමස්මි සම්මාපටිපන්නෝ සංහිත මේ සංහිතම් මේ අසංහිත්තන්තේ පුරේ වචනීයම් පච්චා අවච පච්චා වචනීයම් පුරේ අවච අචින්න නේත ආචින්න නේත විපරාවත්තං ආරෝපිතෝ තේ වාදෝ නිග්ගහිතෝ ත්වමසි වර වාදප්ප මොක්ඛාය නිබ්බ නිබ්බේඨේහි ච සචේ පහෝසීති වදෝ ඒව කෝ මඤ්ඤේ නිගණ්ඨේසු නාත පුත්තියේසු අනුවත්තති යේපි තේ නිගණ්ඨස්ස නාත පුත්තස්ස ශාවකා ගිහි ඕදත වාස ඕදත වාසනා ඕදත වාසනා තේපි තේසු නිගණ්ඨේසු නාත පුත්තියේසු නිබ්බිත්ත රූපා විරත් රූපා පටිවාන රූපා යතසං දුරක්ඛාතෝ ධම්ම විනේ දුප්ප වේදි තේ අනියානිකේ අනූප සම සංවත්තනිකේ අසම්මාද සම්බුද්ධ පවේදිතේ භින්නත්ූපේ භින්නතූපේ අපපටි සරණේ එසමෙහි වූ කලෝ නිගණ්ඨ නිර්ගණ්ඨ ඥාත පුත්‍ර පාවා නුවරදී බොහෝ කල්හිම කලුරිය කලේ වේ. ඔහුගේ කල් නොවේ. කල්පිකල් බොහෝ කල් නොවේ කියන්නේ. නොබෝ කල්හිම කලු නොබෝ කල්හි. වැඩිකල් මැරිලා වැඩිකල් නැහැ කියලා. ඔහුගේ මරණයෙන් පසු යම්සේ නොමනා කොට කියන ලද නොමනා කොට උගන්වන ලද නෛර්යානික නො වූ කෙලෙස් නිවීම පිණිස නොපවත්නා අසම්්‍යක් සම්බුද්ධයක් වූ විසින් ප්‍රකාශිත වූ බිඳීගිය ස්තූපයේ ඇති මලාව ශාස්ත්‍රීය ශාස්ත්‍රු ඇති ශාස්ත්‍රුහුගේ අභාවයෙන් පිළිසරණක් නැති සස්නෙක් හිවිය යුතුද එසේම නිවටහු ඒ ඥාත පුත්‍ර නිගන් නිර්ගන්ථයාගේ මරණයෙන් බිඳී ගියාහු දෙකොටසක් වූවාහු තෝ මේ දහම් විනි නොදනී මේ දහම් විනිය දනුයෙන් මම්ය තෝ කිමයි මේ දහම් විනිය දන්නෙහිද තෝ වරද පිළිපන්නෙහි වෙයි මම මොනවට පිළිපන්නෙමි වෙමි තා බස නොගිලිටය මා බස සිලිටිය පළමුවෙන් කිය යුත්තේ තෝ මා බස කිලිටිය තා බස නොකිලි තා බස නොසිලිටිය මා බස සිලිටිය නොසිලිටිය මා බස සිලිටිය නොසිලිටිය තා බස නොසිලිටිය මා බස සිලිටිය පළමුුවෙන් කිය යුත්ත තෝ පසුව කීයෙහි පසුව කිය යුත්ත පළමුුවෙන් කීයෙහි තා පුරුදු පුහුණු කළ දැය පෙරලී ගියය මා විසින් තට දොස් නැගින තෝ නිගන්නා ලද්දෙහි මා නැගූ දොසින් නිදෙනු පිණිස පරහන් ඇතුළි මත්තෙහි කරුණු සොයනුයෙහි ඒ ඒ ගුරුහු කරා පරහන් වල යව. ඉතින් පොහොස්සක් වෙහි නම් වෙලුම් හරුව යයි හටගත් ඩබර ඇත්තාහු උපන් කලහ ඇත්තාහු විවාදයට බටුවාහු උනුන් වචන නැමැති සැතින් විදුනාහු වෙසෙත් නිර්ගන් නිර්ග්‍රන්ත ඥාත පුත්‍රයාගේ අතවැසි නිවටුන් අතුරෙහි උනුන් මරා ගැනීමක් මෙන් පවති ඥාත පුත්‍ර නිර්ගන්තයාගේ ශ්‍රේත වස්ත්‍රධාරී යම් ගෘහි ශ්‍රාවක කෙනෙක් වෙද්ද ඔහු ඥාත පුත්‍රයාගේ අතවැසි නිවටුන් කෙරෙහි කලකිරුණු ස්වභාවය ඇත්තාහු. ආදර රහිත ස්වභාවය ඇත්තාහු. පළමු උනට දැක් වූ සත්කාර ගරුකාර හැර පසුභාගී ස්වභාවය ඇත්තාහු වේ. අතකො අපි එතෙන්දී අරගම කාරණාවට යන්න ඉස්සෙල්ලා මේ කාරණා තුනක් මට මතක් වුණා නිකන් සාකච්ඡාට ඉදිරිපත් කරන්න. <clears throat> සරුවඥාන්සෙත් පාවානුවර චුන්ද කර්මාර පුත්‍ර අම්බට්ට වනයේට ගියයි කියලා අම්බවනයේට ගියයි කියලා කියන්නේ සර්වඥාන්සේ පිරිනොම් පැවිත් උතන තමයි. ඒ කියන්නේ සර්වඥාන්සේගේ කාලෙත් අවසාන කාලයට ඇවිල්ලා තියෙන ලකුණු පේනවා පටන් අර ගන්නකොට. පාවනූරට ගිහිල්ලා මේ විශාලාමානූර තුන්ද කර්මාරකයේ තමයි අවසාන දාන ගත්තේ. මේ ඒ ඒ ලකුණු පෙන්නමින් ඉන්නේ. එතකොට මේ සර්වඥාන්සේ කොන්දේ අමාරු. කට්ටිය එකතු වෙලා ලොකු සභාවක් මේ විශාල විශාල විශාලපුර බණ කියා ගන්න බෑ. කොන්දරේදී. ඊටසේ සාරිපුත්‍ර සාංශර මතක් කරලා තියෙනවා බුදුරජාණන්සේ පුද්ගලිකව තැනකට යන්නේ නැහැ එතන වහන්සේ. ගොඩදෙනකොට එහෙම වුණා නම් වෙන්නේ වෙනම කාමරයක් හදන්න වෙනවා වැසිකිලි පහසුකම් ඉල්ලනවා ඔක්කොම එක බුදුහාමගේ ජීවිතේ සම්නික්කරේ එළිය සිද්ධ වෙන්නේ ඕන කෙනෙක් බලපල. දෙපඩ සිවුර නමාගත්ත හතරට දාගත්ත එතනම ඇලවිලා ගියා මට කොන්දේ අමාරුයි. තංගයාගේ උනන්දු ඇවිසිලා තියෙනවා. නිින්ද යන්නේ නැහැ දැන්. සාරිපුත්‍ර බණ්ඩියක් කියන්නේ. සමහරට ආනන්ද සාංශිට එහෙම කියනවා බන් ටිකක් කියන්නේ කියලා. ඉතින් එතකොට පේනවා මේ මේ මේ හංගන්න වසංගන්න දෙයක් මොකක්වත් නැහැ. ඉඳ ගන්න හැටි, ආසන පායන හැටි ඔක්කොම ලියලා තියෙනවා. ඊට පස්සේ ඊට මේ සරුවචන් වහන්සේ අර ඒ පාවනෝර වැසියන්ගේ ඉන්න වෙලාවෙදිත් ඒක වචන හතරක් පාවිච්චි කරනවා සම්දස්සේති සමාදපේති සමුත්තේ ජේසි සම්පහන්සේති කියලා. ඒක බොහෝම ගැඹුරක් තියෙන එකක් ඔය සංගීති සූත්‍රයට බොහොම සම්බන්ධයි. දන්නේම නැති කෙනෙකුට ධර්මයක් හඳුන්වලා දෙනකොට පුත්‍රජානසේ පාවිච්චි කරන ක්‍රමය. සන්දස්සේජි සමාධිපේජි සමුත්තේජි සම්පජ්ජේජි කියන්නේ. ඉතින් මේක මේ මම මෙහි නිසන්වනේ ආපු ගාම වගේ මගේ බණ පොතේ මම ලියලා තියා හිටියා මේ කාරණා හතර. පස්සේ විවේචන කරන ස්වරූප නෙවෙයි කළුපාණ මහත්තයා යාගේ බෞද්ධ දර්ශන ඉතිහාසය කියන පොතේ ඔය හතර ලියලා තියෙනවා පටලවලා. සන්දස්සේති සමුත්තේජේති සම්පහන්සේති සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති ඉන්නෝනේ. මේ මේ මහත්ය සම්පහන්සේති සමුත්තේජේති කියලා ලියලා තියෙනවා. වැදගත් කාරණය නමුත් පොත ලියලා අච්චු ගහනකම්ම ප්‍රූෆ් බැරිලා නැහැ. ගාක්ම වැදගත් වෙන. ඒකයි ගෝලිය දෙන තමයි ගුණපාල ධර්මපති මහත්තයයි අසංග තිලකරත්න මහත්තයා. ඉතින් මේ මේ කාරණය ත්‍රිපිටකයේ කීපවලක සඳහන් වෙනවා. නොදන්න කෙනෙක් ඉදිරියට ආපුහම සරුවත්‍යංශය කොහොමද පටන් අරගන්නේ? බුද්ධ ආගමෙ වෙන්න බණ කියන්න පන්සිල් සමාදන් කරනට නමස්කාර කියන මොකක්වත් යන්නේ නැහැ. බුදුන්සේ සම්දර්ශනය කරලා පෙන්නනවා කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ. කලාතුකින් බුදු කෙනෙක් උපදින්නේ. උඹලත් ඒ කෙනාට ඉදිරිපත් වෙන්නේ කලාතුක. හැබැයි දැන් මේ ඉන්න කට්ටිය බුදුහාමුදුරු කියලා දන්නෙත් නැහැ සමහරවිට. මිනිසු පිළිගන්නවට පිළිගන්නවා. ඉතින් ඒක නිසා බුදුන්සේ ඒත්තු ගන්නනවා. තන්දර්ශනය කළා සංසාර ගමනේ කච්චර කලාතුරකින්ද සත්පුරුෂෙක් හම්බ වෙන්නේ. බුදු කෙනෙක් හම්බ වෙන්නේ. ආර්යයන් වහන්සේ හම්බ වෙන්නේ කියන එක ඒ මිනිසුන්ට හේතු ගන්නවා. හේතු ගන්නලා සමාදම් කරනවා. ඒක සමාදම් වෙයලා. ওই කොරන් හදන අන්තා හන්තාකාරයේ පූජා කිරීම ඕනෙත් නෑ. ඔක්කොමත් හරි මේ මේ ඉන්නේ සත්පුරුෂෙක් කියලා දන්නවනම් ඒක සමාදම් වෙන්නේ නැති එක තමයි දෝෂි. එහෙම නැතුනොත් බුදුහාමුදුරණත් ගිහිලා කියාවි ඔහොම නෙවෙයි වාඩි වෙන්නේ මෙහෙම වාඩි වෙන්නේ කියලා බණ කියන්නේ. ඒ නිසා ඒ අය සමාදම් කරනවා හරියට කියලා වන්දව ගන්නවා. බුදුහාමුදුරුවෝ මේ මට වැඳපල්ලා කියනවා වගේ. ඒ මොකද ඒකේ වටිනකමක් තියෙනවා. නමුත් මේ මිනිස්සු දන්නේ ඉතින් ඒකට ගන්න ප්‍රයත්න දෙකේදී විතරයි ඒ මනුස්සයාට පෙන්න දෙනවා දැන් ඔබ කොහොමදත් දැන් පුදුමාකාර වාසනාවන්ත තැනක ඉන්නේ දන්නේ නැතිකම තියෙන. දන්නවනෝ බාය හොයන එකක් නෑ. දැන් මේ බුදුන් ඉදිරියපත් වෙලා ඉන්නේ. ඉතින් ඒ දෙක කරලා දෙන්න බුදුහාමතුරු දක්ෂණය කවුරක් කාටවත් කියන්න යන්නෙත් නැහැ මම බුදුහාමුදුර කියලා ඉඩ්‍රස් කාඩ් එක පෙන්නන්න යන්නෙත් නැහැ. සම්දර්ශනය කරලා පේනවා කලාතුන්ගේ ලෝකේ බුදු කෙනෙක් උපදින්නේ. ඒ වගේ දෙයක් උඹලට වුණොත් එහෙම බුදු කෙනෙක් දැක්කොත් උඹලා කොහොම ක්‍රියා කරාවිද? මේ ලෝකේ තියෙන අනිකුත් කුණුහරුපත් එක්ක නටාවිද? එන් තමයි බුදු කෙනෙක් හම්බෙච්ච එක සලකලා කටයුතු කරාවිද කියලා කියලා මේක සමාදන් වෙයල්ලා මේක සමාදන් වෙයල්ලා කියලා කියනකොට මට මතක් වෙනවා පණ්ඩිතාරාමේදී පණ්ඩිත ස්වාමීන් වහන්සේ කල්යාණ මිත්‍ර ගුණ උගන්වනකොට උන්වහන්සේගේ තියෙන ගුණ ටිකම තමයි කියන්නේ මේ පොත අරගෙන කියලා දෙන්නේ. මේෙන් බලාපල්ලා කල්යාණ මිත්‍රයේ ගුණ. උඹලා හොයන්නේ මේ ලෙව කන්න පුළුවන් අයිස්ක්‍රීම් චොක්ලට් වගේ යාළුවෝ. ඒ යාළුවෝ ගාව කල්යාණ මිත්‍ර ගති නැහැ. කල්යාණ මිත්‍ර ගාව තියෙන මේකයි කියනකොට ඒ බන ඒ ස්වාමීන් වහන්සේම කියනවා එහෙනකොට අහගෙන ඉන්න කෙනාට පුදුමාකාර ගැම්මක් එනවා. උඹත් කල්යාණ මිත්‍ර ගුණ වඩපන්. එතකොට කල්යාණ මිත්‍රත් එක්ක ඉන්න පුළුවන්. එහෙම නැතුව කල්යාණ මිත්‍රට මේ චොක්ලට් ගෙනත් දීලා, සල්ලි දීලා, සිව්පස්සේ දීලා අල්ලන්න බෑ. අල්ලනවා නම් කල්යාණ මිත්‍රට කල්යාණ මිත්‍ර ගුණ වඩන්න ඕන. ඒක හරිය ලස්සන ඒ ස්වාමීන් දන්නවා කියලා දෙන්න මේ එන කෙනාට එන කෙනා එතකොටත් දන්නවා පන්දි ස්වාමීන් ගාව ඉන්නේ කියලා. වෙන මොනක්වත් කියන්නේ පොතට අරගෙන පෙන්නලා දෙනවා. ඊට පස්සේ සමුත්තේජනය කරනවා හැබැයි පුතෝ ඕකම නෙවෙයි දැන් නිවන් දැකලා නැහැ. දැන් අඩු ගන්න මේ ගෙවල් දොරවල් කරපු විකාර වැඩ නතර කරලා බුදුන් දකපු කෙනෙක් විතර වැඩ කරපළා. බුදුන් සරණ ගිය සමාදන් වෙච්ච කෙනෙක් විතර කරපළා කියලා සමුත්තේජනය කරනවා. සමුත්තේජනය කියන්නේ දැන් තමයි උඹලා වැඩේ පටන් අරගත්තේ කියලා මගේ වචනෙන් කියනවා නම් උත්තේජනය කරනවා. එතකොට ඕනම කෙනෙක් හිතන යකෝ මෙච්චරක් කරලා දැන් තවත් ගොඩක් වැඩ තියෙනවා. ඊට පස්සේ නේ සීල සමාධි ප්‍රඥා තියෙන්නේ. කියනකොට මේ දැන් ඒක ගෑන්ඩි දරුණුට උත්තර දෙන්න ඕනේ අර ප්‍රශ්නක් තියෙනවා මේ ප්‍රශ්නක් තියෙනවා ලෝක දෙක හිර වෙනවනේ ආධ්‍යාත්ම ලෝකේ හිටපු ලෝකේ ඊට පස්සේ සම්පාංශනය කරනවා සම්පාංශනය කියලා කියන්නේ පිටට තට්ටු කරලා කියනවා ඉතින් ওই ගමන තමයි තියෙන්නේ උඩ බය වෙන්න එපා මමත් ඔච්චරයි උඹත් ඔච්චරයි කියලා අන්තිමට සම්පාංශනය කරනවා ඒක තමයි බුදු ගුණ වඩනකොට සම්පාංශනය සිද්ධ වෙනවා සම්පාංශනය කියලා කියන්නේ හදිසි කෙනාට මේ වටහාත් අරගත්තාම සිද්ධ වෙන වැඩේ වෙන්නේ වටාත් අරගත්තාම පවන් සලන්නේ. ඒකට කියන්නේ සම්පහන්සල කියලා. තමන්ට පොඩ්ඩක් දාඩිය නම් ඕන තරමට පවන් සලා ගන්නවා ෆෑන් වගේ නෙවෙයි. කට්ටිය ෆෑන් හයි කරලා දීලා තියෙනවා. ඒ වුණාට ඒ ඕන වෙලාවට පවන් සලා ගන්නකොට ඒ පවන් සලිලක ඒ අර දිගටම එන හුලන් රැල්ලට වැඩිය ඒ ඕන වෙලාවට ගහගත්තාම ඒකේ විශාල නිකන් අවස්ථාන රූප ගතියක් තියෙනවානේ බුදු කෙනෙක් ලෝකේ පවතින සම්පහන්සනයක. ඉතින් මේක කියනවා කියලා තමයි ඉරේක ගන්නේ. විගතට පස්සේ ඔන්න බාහිර ලෝකෙ පෙන්වනවා නිකණ්ඨනාත පුත්ත භාව ප්‍රාප්තලා නොබෝ කල් ගිහිල්ලා ඒ ඉන්න කට්ටිය එතකොටම ලාභ සත්කාර ටික හම්බ වෙනවනේ දැන් කුට්ටි කඩා ගන්න වයස දේපොළ වලට රණ්ඩු කරන වයස ඒකේ තියෙන වචන ටික අහන්න මේ නෛර්යානික නොවන ශ්‍රී සද්ධර්මයක ඇටසැකිල්ලක් නැහැ එහෙම කුණු වෙලා යනවා නිකන් කොඳු වැට පැල නැති හත්තු වගේ මැරුණට පස්සේ ඉතුරු වෙන දෙයක් නැහැ. බුදුචානන්සිකේ තියෙන හරියට ප්‍රතිපදාවක් තියෙනවා. ඒක කියන්නේ නෛර්යානිකත්වය කියලා. එහෙම නැත්නම් එකින් එකට එකින් එකට තුඩු දෙන ගතියක්. එකින් එක එකින් එක පෙලින් පෙල පෙලින් පෙල පෙල ගැස්සෙන එක. ඉතින් අර කට්ටියට මේ මේ මොනවාද න්‍යායවල හොයන්න ගියාම ප්‍රමේය හොයන්න ගියාම සමීකරණ හොයන්න ගියාම මොකුත් නැහැ හිතනවා ෂෝට් කට් එකක් ඇති කියලා. මේ වැඩේ ෂෝට් කට් එකක් ඇති අරයා ගාව තියෙන කියලා. තිබ්බ ගමන් කවුරු හරි ඔකේ අවස්ථාව අරගෙන අර මොඩේ යන්න කියලා දෙනවා. ඕව වැඩන්න එන්න මගේ ගාවට මෙන්න බඩු. මෙන්න මෙතනින් යන්න පුළුවන්. ඉතින් කට්ටිය ඕ ගල යනවා. ගිය ගමන් මේ ඒ යන්නේ එක්කනට තියෙන එකම ක්‍රමය තමයි ක්‍රමයකට යන එක්කනට ක්‍රමික යන එක්කනට බැන්නේ නැත්තම් මිනිස්සුන් යන්න හේතුවක් නැහැ. ඊට පස්සේ ක්‍රමික යන එක්කන හරියට බයින. ඊමණසයා කනවා කියලා දැන් ඊයේ ඇති. දැන් ගීයයිනේ අන්තිම අංජබජල් තත්ත්වනේ. දැන් ගෝලිය අර වගේ ගහ ගන්නකොට ගීයෝ ගුරුවරු හිටගෙන උජ්ජ කරනකොට ගෝලිය දුව දු කරන්න පටන් ගන්නවා. ඉතින් එතකොට තේරෙන්න පටන් ගන්නවා මේ ධර්මයේ තියෙන කිසිම වැරද්දක් නැහැ පිළිවෙල නැහැ. පිළිවෙල නැති වෙච්ච ගමන් ඒකම හේතු කරගෙන රණ්ඩු කරනවා. ඉතින් අද අපිට මේ භාවනා දිනුනෙච්ච මේ අවුරුදු 30ක් 40ක් ගියේ ලෝකේ අද තියෙන භාවනා ක්‍රම සහ එක එකන කා කොටා වැටෙන හැටි. ඒත් ලස්සන චිත්‍රයක් තියෙන. ඒක ওই වචන ටික හදායරුවොත් අද ওই තියෙන අපි මේ ඇතුළත කියන්නේ ඔය නිගණ්ඨනාත පුත්‍රේ කට්ටිය ගහන්නේ බුදුහාමුදුරන්ට නෙමෙයි. ඇතුළත නිගණ්ඨනාතගේ පුත්‍රගේම ගෝලියෝ ටික එකතු කරගෙන දායකෝ ටික එකතු කරගෙන ප්‍රධාන මේ දක්ෂ ගුරුවරු ගෝලියෝ ටික ගහගන්න. අර ලාභයට සත්කාරයට තියෙන කතිය නෛර්යානික කතිය නෙවෙයි. ඉතින් ඒක දකින්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ඒතකොට දැන් සරුවච්චන් වහන්සේගෙත් වයසට ගිහිල්ලා කොන්දේම හරුයි. දැන් මිනිස්සු සන්තාගාර පූජා කරනකොට ඉස්ලාම් දෙන්නේ සරුවච්චන් වහන්සේට. ඒ කියන්නේ මිනිසුන්ට වෙන කවුරුත් නැහැ. දැන් ඕක දැකපු ගමන් ගෝලයන්ට මොකද වෙන්නේ? සරුවච්චන්සේ පිරුණම් පෑවට පස්සේ ඒ බුදලිට නටනවා. බුදලිට රණ්ඩු කරනවා. ඉතින් ඒක නැති කරන්නත් එක තමයි මේ ධර්මයේ ඉස්සර කරන්නේ මේ බුදුහාමුදුරුත් ගුරුන් වහන්සේ ඉදිරියට තියාගෙන ධර්මයේ ඉස්සර කරන්න හදන්නේ. ඒකට තමයි සංගීත සූත්‍රය ගොඩනගිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක එදා නිගණ්ඨනාත පුත්තගේ ශාසනයට සිද්ධ වෙච්ච එක අද මේ 2500 පස්සේ මේ ඇතිවෙච්ච පිබිදීමත් විනාශ මුඛයක පෙරලක්මක්. මොකද ආයශරය මිනිස්සු ලාභ සත්කාර වැඩි කරනවා. වැඩි කරපු ගමන් මායя වැඩි. ලාභ සත්කාර වැඩි වෙන තැනට ඒකටම නේ අද යොමුව තියෙන නිවන් දකින්න පැත්තට නෙවෙයි ලාභ සත්කාර පැත්තට ඒකම මේ ස්නෛර්යානිකත්වේ නැති කරන සද්දන්නේ. නමුත් මට ඔය කොච්චර මේ වෙන බරපතල විදියට හිතදිනට කතා කරත් මගේ ජීවිතේ මම දන්න දේ එකයි නෛර්යානික ක්‍රමයට ගියාට කොච්චර සාසන කෙලසුණත් මට තමන්ගේ වැඩේට බාධා වෙන්නේ නැහැ. තමන් දැනගෙන යන්න ඕන අපි මේ යන්නේ ලාභයට සත්කාරයටවත් සෙනඟ හොයන්නවක්වත් එහෙම නැත්නම් ආරය මේ වැඩදි කියලා පෙන්වන්නවත් නෙවෙයි. අපි කියන්න හදන්නේ බුදුරජාණන්සේ කියපු ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ පිළිවෙලක් තියෙනවා. බණක් තියෙනවා. බණේ පිළිවෙලක් තියෙනවා. පිළිවෙල ගරු කෙරුවොත් ඒක කියන්නේ ප්‍රතිපදාවට ගරු කරනවා කියලා ඒක තමයි ගිහි ලෝකේ නැත්තේ. අධ්‍යාපනයේ නැත්තේ. අධ්‍යාපනයේ තියෙන කුට්ටි කඩා ගන්න ක්‍රමය. ආර්ථිකයේ තියෙන කුට්ටි කඩා ගන්න ක්‍රමය. දේශපාලනයේ තියෙන කුට්ටි කඩා ගන්න ක්‍රමය ක්‍රමිකව යන්න බෑ පමා වැඩි. කයිප්පම් කරලා. මේකේ තියෙනවා යන් සොලෝ එකේ යන්. එමීට යන්. එතකොට අප්‍රමාදද ප්‍රමාදද කියලාත් අපේ චෝදනා කරයි. එමීට යන්න ගියාම ප්‍රමාදයට වැටෙනවා නේද කියලා. නමුත් ප්‍රමාදයේ එතන කතා කරන්න මේ හිමීටයන් කියලා ධර්ම ගැඹීරත්වයේ බලලා ලෙස්සල වැටලා තල්ල කඩා ගන්නවට වැඩිය අත්ත බින්දේ පය පුරලින් තබාවරෙන් කියලා මේ යන ගමන ඇත්තටම ගිහියන්ට අයිති දෙයක් හෝ මේ ගෝලයන්ට අයිති දෙයක් නෙවෙයි මේක මේ මෙහෙවන ගණනායකයන්ට එහෙම නැත්නම් පිරිසල නායකයන්ට තියෙන අවශ්‍ය දෙයක්. ඒගොල්ලෝ තමයි දන්නේම නැත්තේ. ඒගොල්ලෝ තමයි ඒක දන්නේම නැත්තේ මම ඔය බලංගොඩ ආනන්දමයි චාමර ඉන්න වෙලාවේදී ඇහුවා මං කව ස්වාමීන් වහන්සේ ඉතින් අපි ඌව දැනගන්න නැති වැඩක් නැහැ. අපි නිකම්ම නිකම් මිනිස්සුනේ. නායකයෝ දැනගන්න එපා ධර්මයක් දේශනා කරනකොට ප්‍රතිපදාවක් හදනකොට අනුපිළිවෙලකම දන්න තැනින් පටන් ගන්න හදාන යන්න. ඉතින් ඇයි ස්වාමීන් වහන්සේට බැරි ඒ නායකයන්ට කියන්නේ කියලා. මේ මේකයි කරන්න ඊට පස්සේ ගාව මං ඒතර ගිහියා. මහත්යනන් අඩුවානේ කියන දේ හරි අහගෙන ඉන්න වෙලා තිනවා නායකයන්ට එච්චරත් වෙලා නැහැ. ඔළුව නරක් කරලා තියෙනවා. ඒගොල්ලෝ විනාඩි දෙකක් අහයි වුණා. ඕනෙම නායකයෙක්. ඒකේ දේශපාලන වාසිය නැත්තම් ඉන් එහාට ඇහුවට මොනම දෙයක්වත් ඔළුවට වදින්නේ නැහැ. මොකද ඒ තරම් ප්‍රශ්න උග්‍ර වෙලා තියෙන්නේ බලය හම්බුනාට පස්සේ. ඉතින් ඒක නිසා අපිට තියෙන මේ විවේකේ නැහැ. නමුත් අපි හිතාගත්තොත් අපි ඔක්කොම හැම කෙනෙක්ම රජ කෙනෙක් වගේ කියලා. අපිට තියෙනවා මෙහෙවරක් මේ මිනිස්සයාට ආදර්ශයක් පෙන්වන්න කියලා. ඒ කියන්නේ ලෝක සාසන ඉස්සර කරන්න හදනවා කියන එක නෙවෙයි. නමුත් ඒ තරම්ම මිනිස්සයා ඉන්නේ අසරණව අනාථව නිගණ්ඨනාථ පුත්ත මරුණාට පස්සේ නිගණ්ඨනාථ පුත්තේ ගෝලියෝ කරපු ටික කර කර ඉන්නේ. ඒකේ පිළිවෙලකට යක් ක්‍රමයකට යක් බුදුරජාණන්සේ පෙන්නපු ක්‍රමයට නැත්නම් මේ සාරිපුත්‍ර සාංශේ ක්‍රමයෙන් පෙන්නපු ක්‍රමයට අනුපිළිවෙලට යක් හදිස් වෙන්නේ නැතුව පැහෙන්නේ නැතුව ඒ කියන්නේ මූල ධර්මයට පයින් ගහනවා කියන එක නෙවෙයි. එහෙම නැත්නම් මේ අනුමාන ඥාන වලට පයින් ගහනවා කියන එක නෙවෙයි. ප්‍රතිපදාව ඉස්සර කරන යනකොට ඒක යන්නේ සබහා ධර්මයට ගැලපෙන විදියට. එතකොට ඒකට අනුව අනුමාන ඥාන, සුතුමේ ඥාන ඇවිල්ලා උදව් කරනවා. ඒකටයි ත්‍රිපිටකයේ තියෙන්නේ. ඒක නිසා මේ ඉගෙන ගන්න. මේ ඉගෙනකට මතක තියාගන්න මේක ප්‍රායෝගික පැත්ත. එදින්දා ජීවිතේට සම්බන්ධ කරන්න පුළුවන් පැත්ත පිළිබඳව දන්නේ නැත්නම් දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න බూరు අපිටේ හකුරු පැටවෝ වගේ ඌට බරක් මිසක් රසක් දැනෙන්නේ නැහැ. රස දැනෙන්නේ නැත්නම් මොකද? දන්නේ ධර්මයේ යොදන්නේ ධර්ම ප්‍රතිපදාවට නෙවෙයි. ඒක ප්‍රතිපදාව තියෙන තාක්කල් නම් මේ සාධනෙට කිසි බාධාවක් නැහැ. ඒක වැඩි ජනගහනට යන්නෙත් නැහැ. ඒක හැම වෙලාවෙම සුළු පිරිසක් අතරේ තියෙන්නේ. ඒකේ අමාරුකම තියෙන්නේ හරි නීරසයි. මේක හරීම ඒකාකාරී. ඔය එකම දේනේ කර කර ඉන්න තියෙන්නේ. මිනිසුන් ඕන කරලා තියෙන එක නෙවෙයි. ඒකෙත් මම දැකලා තියෙනවා මේ ඒක ඉස්සරහට අපිට පරපාන්න පරපාන්න පරපතර ප්‍රශ්නය මේ වැඩි හිටියන්ඩ ඒකාකාරීකම ආපුවාම ඒගොල්ලන්ට කියලා දෙන්න පුළුවන්. ඔගොල්ලෝ ඒකාකාරී කියලා යන්නේ කබලෙන් ලිපට වැටෙනවා කියලා. නමුත් මේ සතිපාසල වගේ දෙයක ඒකාකාරීකම ළමයෙකුට આવොත් ඒ දේ කරන්න බෑ. ඊට පස්සේ වැටෙනවා. ඒක දැනගෙන යන්න ඕනේ. මොකද ඒ ළමයි දැනට ප්‍රශ්න තියන අය නෙවෙන්නේ සුන්දර ජීවිතේ යන්නේ. ඒ ළමෙන්ට අපි සතිපාසලේදී කියලා දුන්නොත් සතිය ඒක ලස්සන කියලා දුන්නේ නැත්නම් උන්ට එපා වුණොත් උන් දන්නේ නැහැ හිතා ගන්න. වැඩි කියන්න දන්නවනේ ගෙදර ගියාම දෙලෙටනේ කැන්සර්නේ පහුල් ප්‍රශ්නනේ දික්ක සාධනේ එතකොට ධර්මේ ඕනයි. මොකතර අද කියන්නේ. හෙදකමට සතිය උගන්නන්න ගියාට පස්සේ ඒ වැඩි හරියන්නේ ඒක නිසා ඒක ඒක යන්න ඕනේ මොකද්ද කියන්නේ හරියටම කම්මැලි නොවන විදියට මුලක ඉඳලම ක්‍රමයට අරගෙන යන්න ඕනේ මොකද හෙදකමට වැඩිය වෙදකමේදී නම් ලෙඩාගේ වුණාවක් තියෙනවා වෙදාටයි බෙහෙතටයි හෙදකම උගන්නන්න ගියාම අද හෙදකමට දාලා තියෙන්නේ දොස්තර විභාගේ පාස් කරපු අය. ඒත් හෙදකමට යන දොස්තරලට අනික් දොස්තරලවත් මිනිස්සුවත් දොස්තර කෙනෙක් විදිහට සලකන්නේ නැහැ. සෙන්ටර් ඉන්ස්පෙක්ටර් විදිහට එන මිනිස්සයා දොස්තර කෙනෙක් විදිහට සලකන්නේ නැහැ. එයාලත් MBBS තියෙනවා. ඉතින් ඒ තරමට මේක හරි අමාරුයි දෙන්න. මොකද මිනිස්සු ලෙඩ වුණාට පස්සේ වලිගකින් තියාගත්ත හනුවා වගේ නටනවා. ලෙඩ වෙන්න ඉස්සෙල්ලා මෙන්න ක්‍රමයේ කියලා දෙ කියලා දෙනකොට ඒකට කම්මැලිකම ආවොත් ඉතින් ඊට පස්සේ ගුරුවරයාට කරන දෙයක් නෑ ගුරුවරයාට කරන දෙයක්. ඉතින් මේ සතිපාසල ඉස්ලාම් පටන් ගත්ත කට්ටිය යෝජනා කරා අපි මේක දැනගෙන විතරක් ගිහිල්ලා ඇද්ද කියලා. ළමයින්ට මෙහෙම එපා වීමක් එනවා. ඉස්සල්ලා ඉස්සල්ලා කවුරුත් හරි ආසාවෙන් ගන්නවා. ඊට පස්සේ එපා වීමක් එනවා. ඉස්සල්ලා සමහරට මුලදිමත් අමාරුයි. ඒකට කොහොමද කරන්න කියලා තාම උත්තරයක් නැහැ. එනිසා ඒක යන්න ඕනේ ආගමික මුවාවක් නෙවෙයි. නිකන් විනෝදාංශයක් වගේ, කෙලි සෙල්ලමක් වගේ මේ සතිය මේ කරගෙන යන එක කරගෙන යන්න පුළුවන්. ඒක නැත්තම් හරියම. ඒක නිසා මම හිතනවා අපි ඉස්සලා වැඩි හිටියන්න මේක දීලා වැඩි හිටියෝ එපා වෙන හැටි දැකලා හොඳට ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන ඉවරලා ඒ වැඩි හිටියන්ගේ සහයෝගය කරන ගුරුවරුත්ලා හැත්ති වෙලා තාම ප්‍රශ්න ආපු නැති බොඩි දරුවන්ට එහෙම නැත්නම් තාම මානසික අසහන ආපු නැති වැඩි හිටියන්ට මේක දෙනකොට දෙන්න ඕනේ බොහොම මේ ප්‍රියමනාප වෙන ක්‍රමයකට. ඒ එතෙන්දී අද අපි මුහුණ දීලා තියෙන ප්‍රශ්න තමයි මේ සත්‍යපාසල ක්‍රමයේ ඉදිරියට යාගෙන යනකොට අපිට මේ ඇති වෙලා තියෙන මේ මන්දෝත්සාහය වෙන ගතියට අපි ඉදිරිපත් වෙලා ඉන්න අපි කොච්චරක් අපි ළඟ ආයුධ උපකරණ තියාන දන්නේ කියන්නේ. ඉතින් මම හිතනවා මේ ඇති මම කතා කරයි කියලා විවෘතව සාකච්ඡාව සඳහා ඉඩ තියෙනවා තාම තාම අර පැය භාගයක් තියෙනවා. මම කතා කරලා තියෙනවා පැය. නෑ බෑ නෑ. ධාතුන කුටියත් වෙලා ගත්තා. ඒක නිසා මම එච්චරම බැරි කරලා නැහැ. ඒ නිසා මේ මෙල්බන් පැත්ත මොකද කියන්නේ? ඇහෙනවද මේ සම්බන්ධයේද ඉන්නේ? ඒක සෙයින් කොට ඇහෙනවද? ආ හරි. එහෙනම් මේ ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න අපි එමුතන ප්‍රශ්නයක් තියෙනවා අපි. හොඳයි ඉදිරිපත් කරන්න. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. මම මේ දවස් ටිකේ මේ භාවනා අත්දැකීමක් මම කියන්න කැමතියි මම භාවනා කරනකොට මම සිතුවිලි එනකොට සිතුවිලි වලට සිතුවිලි සිතුවිලි ඒක ඒ සිතුවිල්ල ගැන බැලුවට පස්සේ බලාගෙන හිටියට පස්සේ මට හිතෙනවා ඒ සිතුවිල්ල එන්නේ මම කියන ඒකේ තියෙන ඒ සිතුවිල්ල අනිත් පැත්තේ තියෙනවා මම කියන විද්‍රෝහ කියලා. ඉතින් මම එතන එක තනක් තියෙනවා මම මම කියන කියන තනක් ශරීරයත් අතර මම තමක් හිත තියාගෙන ඉන්න පුළුවන්. ඉතින් මම එතන හිත තියාගෙන ඉන්න උත්සාහයක් දරනවා. සමහර වෙලාවට ඒක පුළුවන් සමහර වෙලාවට සිතුවිලි එකක් දෙකක් එතනට එනවා. ඉතින් මම ඒක ගැන කියන්න මම බලමින් හිතිය දේ මට දැනෙන දේ ඒ විදිහට තමයි දැනෙන්නේ සමහරවිට. ඔය ඒ විදියට බලනකොට අර හිතවිලි වල තියෙන තද බඩය එහෙම නැත්නම් ගොජ දාන ගතිය අඩු වෙනවා නම් ඒ ක්‍රමය හොඳයි. නමුත් අහගෙන ඉන්නකොට හිතෙනවා හිතවිලි එන්න මූලාශ්‍ර එකක් නෙමෙයි තුනක් තියෙනවා තුනට වැඩි ඇති නමුත් ධර්මයේ සඳහන් වෙන්නේ මම කියන සක්කාය දිට්ඨියත් මාන්නයත් තෘෂ්ණාවත් තණ්හාමාන දිට්ඨි කියන තුනම බලපානවා එතකොට මමයා කියන එක අහුවෙනකොටත් ඒ ඇදහිල්ලට සාපේක්ෂව හිතවිලි කොජ දාන ගතිය අඩු වෙයි. නමුත් මාන්නයක් කියලා එකක් තියෙනවා මැනීමක්. මේ හැම එකක්ම අපි යමක් කියලා දකින්නේ තව දෙයකට සාපේක්ෂව. එහෙම නැත්නම් මේ ප්‍රතිඵල අපේක්ෂා කරන තෘෂ්ණාව තියෙනවා. ඉක්මනට නිවන් දකින්න තියෙන ආතාව නැත්නම් ඉක්මනට හිතින් නැති කරන්න තියෙන ආතාව වගේ ඒ තුනම වැඩ කරනවා. ඒ නිසා එකකින් පටන් ගන්න පුළුවන් Tamanට උත්සන්න ලෙඩේ. නමුත් මූල ධර්මානුකූලව දැනගෙන ඉන්න ඕනේ අඩු ගානේ හිතවිල්ලක් ඇති වෙන්න මූලාශ්‍ර තුනක් තියෙනවා. කෙලෙස් මුල් තුනක් තියෙනවා කියලා. ඉතින් එතකොට ওই ක්‍රමෙන් ලැබෙන වාසිය මත ඉස්සරහට දැඩි මත ග්‍රහණය කරන්නේ නැතුව මම කියන්නේ හිතවිලි එන්නේ මාගේ මේකෙන් කියන එක ඇත්ත නැවත ඒක ආංශික සත්‍යයක්. අංග සම්පූර්ණ සත්‍යේ නම් මේ තණ්හාමාන දිටි තුනම තියෙනවා. ඉතින් ඉස්සරහට අඩු හිතවිලි තත්ත්වයටදී ඒ ටිකත් මූලධර්ම වශයෙන් හිතට දැම්මොත් මාන්නෙත් මෙතන තියෙනවා. තෘෂ්ණාවක් තියෙනවා කියලා මං හිතන්නේ ඒක භාවනාව නෙවෙයි සුත්තමේ ඥානෙන්, චින්තාමේ ඥානෙන් පොඩි තල්ලුවක් දෙන්න පුළුවන් වෙයි. තවත් එතකොට ගමන ඉක්මන් වෙයි කියලා හිතනවා. එහෙනම් ස්වාමීන් මම එහෙම එක වෙලාවක් කියලා ස්වාමීන් වහන්සේ කිසිම සිත්විල්ලක් එන්නේ නැතුව නිකන් හරියටම මට තේරෙන්නේ ඒක මම කියලා කෙනෙක් බලන් ඉන්නේ නැති අර ඒකත් මම අමතක කරාට පස්සේ කවුරුත් නැති නිකන් උදුලාකාර නිකන් අර සහල්ලු දැනෙන්න මට ඒක කිසිම දෙයකට සම්බන්ධයක් නැති හැබැයි මම හොඳ සිහියෙන් සතියෙන් ඉන්න බවත් මට ශරීරයේ යනවත් කිසිම දෙයක් කිසිම අරමුණක් නැති තැනකට එහෙම තත්ත්වයක් තියෙනවා ඒ ටික තමයි මාන්නේ පැත්තට වැටෙන්නේ සංඥා කරනවා මේ කාලේ සහ දේශයේ කියන මාන දෙක අනුව තමයි අපි ඔය චින්තනය කරන්නේ අර යම් කිසි කියා ගන්න බැරි තත්ත්වය කියලා කියන්නේ එතන කාලය පිළිබඳ හැඟීමකුත් නැහැ දේශය පිළිබඳ හැඟීමකුත් නැහැ හැබැයි මම වෙමි කියන එක තියෙනවා එහෙම නැත්නම් මැරෙලා නැති බව තේරෙනවා. නිින්ද කියලා නැති බව තේරෙනවා. ක්ලාන්ත වෙලා නැති බව තේරෙනවා. ඒක විස්තර කරන්න ගිය ගමන් අහුවෙනවා. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ විස්තර කරන්න යනවා වෙනුවට මේකට පුළුවන් තරම් හිතද ගණ්ඩාලනවා හිතට. නමුත් ඒක මේක කියන්නේ කොහොමද සංසන්දනය කරන්නේ කොහොමද කියලා මාන්නෙම තමයි ඔලු උස්සන්නේ. මේ කියන්න ඕනකම මාන්නයක් එතන. මේ ඇතිවිච්ච தত্ত্বය වචනයට දාගන්න බැරිකම අවමානයක්. වචන දාන්න පුළුවන් වුණොත් හොඳ මානයක් කියලා පටන් ගන්නවා. නමුත් එතෙන්ද වෙන්නේ අර ලස්සන පිරිසුත්තන්ට මාන්න රිංගීම හරහා අපිට භාෂාමය, sannivedanaමය ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් ඒකට ගොඩාක් කල් පුරුදු කරන්න ඕනේ කාටවත් කියන්න ඕනේ තමයි. නමුත් ඉස්සෙල්ලා මේක තහවුරු කරගන්න එපා, පදිංචි කරගන්න එපා. අන්නේ පදිංචි කිරීමේදී මම කියන මූලාශ්‍ර නෙවෙයිතන බලපාන්නේ දිට්ඨිය නෙවෙයි, මාන්නේ කියන එකයි ਸਰවචන්සි විචාර කරන්නේ. එහෙමයි හරි දැන් හිතේ තත්ත්වයක් සමිනාස හිතේ කිසිම සතිතයක්වත් කිසිම මොන අරමුණක් හිතට ඉන්න මොන දේ මොන දෙයක් වුණත් අර හිතේ තියෙන අර බය වෙන ගතිය ඒ කිසිම දෙයක් දැන් හිතට එන්නේ හරියට අර මෙලුම් පොළොවකට වැටිච්ච වතුර ටිකක් වගේ බේරිලා යනකොට හිත ඇතුළට කිසිම දෙයක් එන්නේ ටිකක් තියෙනවා. ඔයික ඇත්තටම උප්පත්තියේ ඉඳලා අපි ළඟ ඕන කෙනෙක් ගාව තියෙනවා අපි හිතන්නේ. අපි හිතන්නේ කෙලස් තිබුණොත් කෙලසෙන්නම ඕනේ. රාගය වුණොත් රත් වෙන්නම ඕනේ. ද්වේෂය වුණොත් දූෂිත වෙන්න ඕනේ කියලා නෑ. රාගය තියෙන්න පුළුවන් දු රාග රත් නොවි. ද්වේෂය තියෙන්න පුළුවන් දූෂණේ නොවි. කෙලස් තියෙන්න පුළුවන් නොකෙලසි. ඉතින් ඒ බව අපි හිතන්නේ මොකද කෙලස් වලින්මනේ අපි මනින්නේ. ඉතින් ඒක නිසා භාවනා කළා කොයි වෙලාවකට එක චිත්තක්ෂණයක්. නැත්නම් එක තැනක් අපි අල්ලගත්තොත් මෙතන නම් ওই කියන තරම් කෙලසිලා නෑ කියලා ඒ හොයාගත්ත ඒ වෙන් කරලා අඳුරගත්ත චිත්තක්ෂණය හුද්දටම කෙලෙසිච්ච හිතෙත් තියෙනවා. නමුත් අපි කවදාවත් විශ්වාස කරන්නේ අපිට අපිට ඇදහිල්ල නැහැ. අපි හිතන්නේ මේ වෙලාව නම් ගණ්ඩබදයක් නැතුව හිත කෙලෙසිලයි කියලා. ඉතින් ඒක නිසා කවදා හරි කෙලෙස් වලට බෑ මේ චිත්තක්ෂණය කෙලසඳ. මේ චිත්තක්ෂණය භාවනා කරලා අපි කරන්නේ. මේක උප්පත්ති මනුෂකමත් එක්ක ආපු එකක්. මේක ඔය අපරාධ කරන හැම කෙනෙක් ගාම තියෙනවා. ඔය තැවෙන හැම කෙනෙක් ගාම තියෙනවා. ඒගොල්ලෝ පිළිගන්නේ. ඒගොල්ලෝ හිතනවා මේ වෙලාවේ අඬන්නම ඕනේ. මේ වෙලාවේ තැවෙන්නම ඕනේ. ඒක යුතුයකමක් කරගෙන ජීවත් වෙනවා. නමුත් මේ අවබෝධ කරගත්ත එක නා දන්නවා මේ චිත්තක්ෂණයේ උඩ යනවා පහළ යනවා ලොකු වෙනවා පුංචි වෙනවා හැබැයි. නමුත් මේ උපයා ගන්න චිත්තක්ෂණය දැන් උපේපු එක්කුත් නෙවෙයි උප්පත්තියත් එක්කම තිබුණ එකක්. මේක අදහන් නැති තාක්කල් අපි අමනියව අදහන. පිස්සු පිහට්ටෝ අදහන. විසාත බඳගෙන අnder කට්ටිය අදහන. එතකොට මේ හිත මුසුප්පු වෙනවා. මේ චිත්තක්ෂණේ මුසුප් වෙනවනේ මේ මිනිස්සයා මෙච්චර ලස්සන කලබල නොවෙන්න පුළුවන් හිතක් තියාගෙන මේ කලබල වීම යුතුයකමක් කරගන්න. කලබල වීම සමාජයට කරන ගෞරවයක් කරගෙන ආචාර ධර්මයක් කරගෙන නිසා ආචාර ධර්මත් එක්ක ඔය හිතට ජීවත් වෙන්න බෑ. ඔය හිත ආචාර ධර්මත් එක්ක සම්බන්ධිකුත් නැහැ ආචාර ධර්ම වල ඔය හිතට සම්බන්ධිකුත් නැහැ. එන්නේ ඉතින්දි කොතෙන් යනකම් ආචාර ධර්ම ඕනද කොතෙන් යනකම් ඕන නැද්ද කියන එක හරි අමාරුයි මේ විස්තර කරලා දෙන්න ආගමක් අදහන කෙනා. ඉතින් එතන තියෙනවා කියන සනාතන ප්‍රශ්නයක්. පුද්ගලිකව විශ්නතයි. පොදුවේ කියලා දෙන්න බෑ. පොදුවේ කියලා දෙන්න ගිය ගමන් අපි මේ සීලයට නිගරු කෙරුවා, ආචාර ධර්ම වලට නිගරු කරා. එහෙම නැත්නම් මේ ලෝකේ පවතින සම්මුතියට නිගරු කරා වෙනවා. සම්මුතිය කවදාකවත් නිවනට ඉඩ දෙන්නේ නැහැ. සම්මුතිය ඒකාන්තයෙන් පැවැත්මට බැඳිච්ච එකක්, ආගමකට බැඳිච්ච එකක්. ඉතින් ඒ නිසා අපි කොතෙන්ද නැගන් ආගම ඕනේද? කොතනින් ඉන් එහාට කොතෙන්ද ධර්මයට යනවාද කියලා ආගමේ ඉඳලා ධර්මයට යනවාද කියන එක මම කියන්නේ ඔන්න ඔය චිත්තක්ෂණ අවබෝධ කරපු එකනා තේරුම් ගන්නා manussකම මේ කියන්නේ කියලා. කියනවා බලන්න අපි කොච්චර පොඩ්ඩයිද manussකම දන්නේ. අපි දන්නේ මේ ලෝකයේත් එක්ක අඬණ්ඩා hina වෙන්නයි දන්නේ. ඒගොල්ලෝ ගහන ගහන පදේ නටන්න දානවා. manussකම යට යනවා. අර අර චිත්තක්ෂණ විස්තර කරන්න බැරි තැන 100%ක්ම manussකම තියෙනවා. නමුත් අපිට ඒක මේ ඉස්මතු කරගෙන ඒක අදාහගෙන ඒක මොන බලයකටත් යටපත් කරන්න බෑ කියන හිතපැත්තේ හිටියොත් මනුස්සයා ස්වභාවයෙන්ම හොඳයි. කවදාකවත් මේ මනුස්සයා කාටවත් හානියක් කරන්නේ නමුත් මේ මේ ඒ යටි අර සුන්දර මොහොත අපි හිතන ආගන්තුකයි. හුඟක් වෙලාවට අපිට තියෙන්නේ මේ ලෝකයේත් එක්ක තරඟ කරලා දිනන්න තියෙන ලෝකයක් කියලා හිතාගෙන. ඉතින් එතකොට මනුස්සකමක් එන්නේ පූයාව වැగిරෙනවා තුවාලකින් වගේ. ඒක තමයි ලෝකේ කියන්නේ. ඉතින් ඒක තමයි මම කියන්නේ ඒක පොදුවේ දෙන්න බෑ. පුදුවේ සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි පුද්ගලිකව තමයි තීන්දුවක් ගන්න පුළුවන්. ඕන කරදරයක් ආවට නිවන තියෙනවා, මනුෂකම තියෙනවා. ඔය මොනම කරදරයක් ගන්න මනුෂකම යට කරන්න බෑ. යට කරන්න බෑ. අන්නේ කලබල වෙලාවේ මනුෂකම අදා ගන්න පුළුවන් නම් මයි නික් නෑ මේ හුදේකලාව තියෙනවා කියලා අදා ගන්න පුළුවන් නම් අපි කියනවා පඬිත කෙනෙක්, භාවනා ජීවුණු කෙනෙක් කියලා. ඉතින් ඒක තමයි ආජීවය කියලා කියන්නේ. ඒ තමයි ජීවන රටාව කියන්නේ. ස්වාමීන් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ආබස නොසිලිටිය මාබස සිලිටිය කියන සිලිටි කියලා කියන්නේ මේ ගොරෝසු කියන එක. උඹේ වචන බාර ගොරෝසුයි කියලා කියනවා. මම බොහොම ඒ පෝරි කන්න සුකා මොකද සිංහලෙන් ලියලා තියෙන එකට. ආබස නොසිලිටිය ආ සිලිටි කියන වචනේ මම කියන්නේ සිලිටි කියලා කියන්නේ ශිෂ්ට සම්පන්නයි වගේ වචනයක්. අපි මේ වාදෙට ගියාට පස්සේ ගොඩක් වෙලාට ගොරෝසු වචන කතා කරනවානේ. නාගරික, පෝරි, කනසුකි මේ අර මම පොත පොත නෑ. ඒ පොතේ තමයි මම දක්ෂ පොත තියෙනකොට තමයි. පොත නැත්තම් මොකුත් කියන්නේ මේ ඊයර ධර්ම සාකච්ඡා ලියන පොතක් තියෙන්නේ. ඒක නෑ නේ අස් කරනවා කියන්නේ ඉස්කෝලෙන් අස් කරනවා කියන්නේ. අස් කෙරුවට පස්සේ බලාපොරොත්තු වෙන්නේ නෑ මම. ඔය කොහොල අස් කරනවා අස් කෙරුවට පස්සේ මොන දෙයක් කරන්න බෑ. ඒකට දැන් හුරු වෙනවා මේ මේ වචන මම හිතන්නේ කවුරු හරි එක ස්ටඩි කරලා බලන්න. ඒ වගේ වචන තියෙනවා බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන set words. ඒ ඒ වචන set එක කිව්වට පස්සේ මෙන්න මෙහෙමයි. සාතච්ඡා, නේලා, කන්නසුකා, පේමනියා, හදයන්ගම, පවුරි බහුජන කාන්තා මනාපා සත්‍ය සත්‍චා ඔන්න ඒක තමයි මම හිතන්නේ සිලිටි කියලා කියන්නේ. මේ වචන සෙට් එකක් තියෙනවා. කතා කරනකොට මේ යේ සා වාචා කාගරි වචනයක් නේලා අපි අහලා නැහැ. කන්න සුකා කනට සුකයි ප්‍රේමණීය ප්‍රේමණීයයි හදයංගම හිට ගන්නවා හෝරි සච්චා කියලා තව චර්චමයික හරිය ලියාගන්නේ මේ මේ විනය පොතේ තියලා මම මේ සෙට් එක ගත්තේ බහුජන කන්තා මනාපා. ඉගෙන කවුරුරේ වාද කිරුවයි කියලා ලිය වවුස ගන්න ඕනේ නැහැ. එයා කතා කරනකොට හරියට හරි ඔගේ අපිට එහිමිට කතා කරන්න පුළුවන්. අර කට්ටියම නේ. එතකොට කේන්ති අර ගන්නවනේ. එතකොට වාදේ පැත්තක තියලා කේන්තිය මතින් පරද්දනවා. කේන්ති කිය කියන මතින් උපා උසාවියට කියනවා මෙයාත් එක්ක කතා කරනකොට මෙයා දැනන්න බතරහ වෙලා. එතකොට උසාවිය තියෙනකොට ඔය පරද්දයි කියලා. ඒකට ගහනවා සද්දෙන්. එහෙම නැත්නම් ව්‍යාකරණ හරිනෑ කියලා. එහෙම නැත්නම් මුලින් කියව එක පස්සේ කියන්නේ පස්සේ කියව එක මුලින් කිය එයාගෙම වචනයක් කරගන්න. ඔය එකක් තියෙනවා ඔකේ. අන්න ඒ විදිහට තමයි දැන් අද තියෙන භාවනා ක්‍රම ගැන තියෙන විවේචන දිහා බලනද වචන වලින් ගන්න හැටි. වචන වලට විවිධ අර්ථකථන දෙනවා. අර්ථකථන දීලා තමයි සමුගුත් කියන්නේ ඒක. කියලා ඔන්නේ හැපතර දාන. ඉතින් මේ වචනේ නැතුණාට අපිට අර්ථ ගන්න පුළුවන්. එයා ඒකම අල්ලගෙන මේ වාදෙන් දිනනවා. ඉතින් බුදුජානනාංශයේ දේශනා කළා තියෙනවා සත්‍ය සත්‍යක්ෂණය කරන්න ප්‍රත්‍ය ප්‍රත්‍යක්ෂණය කරන්න ක්‍රම පහක් තියෙනවායි කියලා සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිජානකන්දී සද්ධාව කියන මං අදහන දේ ඇතුළත බැන්නම් බෑ මගේ ඇදහිල්ල ඉන් පිටපම් පොත් කියවන්නේ නැහැ එච්චරමයි කියලා ඇදහිල්ල තමයි ගන්න එක ඇතුළේ තියෙනවා සත්‍ය වෙන්න පුළුවන් නැත්තම් බෑ කියලා අයින් කරනවා ඉතින් බුදුහාමර ඒකලා කියනවා ඔබ සද්ධායෙන් අදහන තුල දේ තුල සත්‍ය නොති වෙන්න පුළුවන්. ඔබ සද්ධාවට වැටෙන්නේ නැහැ කියලා විසිකරන දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. ආන්නේ වැරද්දක සද්ධාවේ තියෙනවා. ඒකට රුචිය. මම රුචි දේ තියෙනවා. ඉතින් මම හිතනවා රුචි දේ තුලම සත්‍ය තියෙනවා නේ. එහෙම නැහැ. බුදුහාමසගේ ඥාණය කියනවා. උඹ රුචි කියලා ගත දේ තුල සත්‍ය නොති වෙන්න පුළුවන්. රුචි නැහැ කියලා විසිකරපු දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඊකට සුත අසුවිරු ඥාන යම් ප්‍රමාණයයි තියෙන අපිට ඒ තුල සත්‍ය තියෙන්න පුළුවන්. කියලා හිතනවා. නමුත් එහෙම නොවෙන්න පුළුවන්. ඇහෙකු නැති දේ තුල සත්‍ය තියෙන පුළුවන්. ඊගාට තමයි ආකාර පරිවිතක්ක කියලා කියන්නේ තර්කයේ තුල තර්කයෙන් දින්න එක නා සත්‍ය කියලා හිතනවා. එමය ලෝකේ ගන්නෙ. නෝ සත්‍ය දින්න එක නා මොකරිකමට දිනන්නේ. පානුර පානුදුර වාදේ කියවලා බලන්නකෝ. ගිට්ටුවත්තේ ස්වාමීන් දිනුවයි කියලා කියන්නේ. නමුත් නගලා තියෙන වාදත් එක බලනකොට මේ කතෝලික මිනිස්සු දිනුවා. ඊමණට පැහැදිලිවම කියනවා මේ මුගිට්ටුවත් ඒ ගුණානන්ද හාමුදුරන්ට ඔබ වහන්සේ මේ මොන නිකායද කියලා. මට මතක නෑ. ඒ වාදපතේ නගෙන හැටි සියන් නිකාය. ඔය රාමඤ්ඤ නිකාය, අමරපුර නිකාය කියනවනේ ඔබ වහන්සේලා පාරාදීකයි කියලා. මොකද කියන්නේ? ඒක කලින් ලියලා තියෙනවා මේ ශාසන ඉතිහාසයේ පොතක ලියලා තියෙනවා අමරපුර කියන සාමාන්‍ය ධානික පාරාදීකයි. රාමඤ්ඤනිකයි කියන අමරනිකයත් පාරාදීකයි. ඒකට අපිට කියන්නේ දැන් උභාන්සේ සිවුරක් කඳනවා හයියෙන් කෑ ගහනවා උභාන්සේ පාරේ. ආන්නකෝ කියලා අපට පොඩ්ඩනිකයි. ඒ වගේ පහත දැම්මට පස්සේ උන් ඇදලා ගාරන් ගහලා තියෙන අපේ ආයුධවලින්. මිගිට්ටුවත් යාමට මොකරිකම තිබිලා තියෙනවා. ඇද ඇද ගහලා තියෙනවා. ගහලා තියෙන්නේ කේමනද සුවන්සේ කියනවා මේ ඒ පාද පාදල ඔක්කොම ලංකාවේ කට්ටිය පැවිදිච්ච මේ කතෝලික ආගමට ගිය කට්ටිය ඔය මේ පානදුර වාගේ ඒගොල්ලෝ කියලා තියෙනවා ඕගොල්ලෝ මේ හඳුන් කුට්ටියක් අරගෙන ගිහිල්ලා බුදු පිළිමයක් කපාගෙන උකට වැඳ වැඳ ඉන්නවා කවුරු හරි හඳුන් කුට්ටියකින් වැසිකිලියක් හැදුවොත් එහෙම ඒකටත් වඳිනවාද කියලා. ඒ මුගිට්ටුවත් යාමිනකලු උපාදෘත්වෝ කොහරි මේ මිසම නෙවෙයි වෙන විසමන කියලා ගෑණියක් කසාද බඳ නාපව මූණේ බිනවගේ පුකක් තිබිනවද කියලා. අහලා තියෙන සේරම අන්නේ වගේ හරහට යන කතාව කතාව හරියි. ඇත්තටම පුකට් නිඹිනවා. ඒක වෙනම කතාවක්. නමුත් වාදෙට නැගලා තියෙනවා. ඉතින් ඒ වගේ දෙක තුනක් ගහලා තියෙනවා. එතකොට අර ඕල්කට් තුමාලා දැකලා තියෙනවා මේ මේ මේ අපේ මේ බෞද්ධ වගේ රටක ආම්දු කෙනෙකුට මාගේ ඉදිරිපත් කිරීම මේ ශක්තියක් තියෙන සම්පූර්ණ කතෝලිකයන් ලෝකෙම පිළිගත් එකක් ගහලා තියෙනවා කියනකොට ඒගොල්ලෝ එහෙ ඉඳලා ස්ටඩි කරලා තමයි ලංකාවට ඇවිල්ලා උදව් කරේ. ඒ ඒ ඒ ඕල්කොට්ටුමාලා එහෙම උදව් කරේ නැත්නම් ওই පානතුරාවාදියත් පංචවාදී ඔකත් යට යනවා. නමුත් ඒක අහලා අර සාර කට්ටිය ආවා බ්ලවර්ස් කියලා ආවා ඇවිල්ලා සෑහෙන ඉස්සරහට ගත්තනේ. ඒක වටිනවා. මොකද මේ අපි යටපත් වෙලා වාදෙන් පරදිනවා විනෝඩ වාදෙන් හරි දිනාගත් එක වටිනවා සිංහල බෞද්ධය වගේ. වාදෙන්ම නෙවෙයි කියලා බුදුහාමුදුරු කියනවා. අනිත් එක දිට්ඨි නිචානකන්ති මම දෘෂ්ටියක් වශයෙන් ගත්ත දේ තුළ සත්‍ය තියෙනවා කියලා අපි හිතාන ඉන්නවා. මේමයි සත්‍ය කියලා. නමුත් ඒක තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. දෘෂ්ටියට අහුවෙන්නේ නැති දේ තුළ සත්‍ය තියෙන්න පුළුවන්. ඉතින් එතකොට ආගමක ඉන්න මනුස්සර කවදා සත්‍ය හම්බ වෙන්නේ නැහැ. ඉතින් මනස එක්ක සද්ධා එක්ක රුචි එක්ක අසු විරු ඥානෙ එහෙම නැත්නම් දිට්ඨිය. නැත්නම් ආකාර පරිවිතක් ඒක අරගන්න ඔය දිට්ඨි රුචි ආකාර පරිවිතක් වලට ගියාට ඒ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. දිට්ඨේව ධම්මේ දුදා විපාකා. මේ ජීවිතේදී පෙන්වන්න පුළුවන් විපාක දෙකක් තියෙනවා. චංකි සූත්‍රයේ තියෙන පස්සේ මට හම්බුණා ඒක මේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ තියෙනවා. බුදුහන්සේ අපිට දීලා තියෙන ක්‍රමයේ මොන තරම් විවේචනාද බුදුහාමරෝ කෙරේ තියෙන සද්ධාව තුළ නිවන තියෙනවා කියන්න බ ගන්න එපා. නිගණ්ඨනාත කිව්වත් කියෝල බලවා. ඒතර බුදුහාමරට ගහලා තියෙනවනේ ඒකේ. මේ ශ්‍රමණයා දවල්ට කාලා බුදින ශ්‍රමණයාගේ ගෝලිය සේරම දවල්ට කාලා බුදිනවා කියලා මුද්‍රජන්නාතර දොස් කියලා තියෙනවා නිගණ්ඨනාත පුත්. ඉතින් අහාමුදුර ඔක්කොටම දොස් කියලා. මොකද බුදුරජාණන්සේ දිවා විහරණය කරනවා. අනිත් වගේ පොඩි පොඩි කරුණු අල්ලලා ගහලා තියෙනවා. ඉතින් ඒව ඒව කියවලා බලනකොට තේන බුදුරජාණන්සේව දැනගෙන මේ එක කට්ටියක සන්තෝෂ වෙන්න කියලා නෑ නෛර්යානික සද්ධර්මයක් දේශනා කරලා තියෙන්නේ අපිව බලන පටු කෝණයෙන් බැලුවොත් අපිත් නිකණ්ඨනාත පුත්තක පැත්තට වැටලා තියෙනවා. ඒ බණත් කියවලා බලන්න අමාරුයි. ඒක ලීසි නෑ. කුරානෙත් කියවලා බලන්න. එතකොට ඒගොල්ලෝ අනික්ව කියවන්න එපා කියමන තුල ඒගොල්ලන්ගේ ආගම ගොඩනගා ගන්න හැටි. ඒ අතෝ බලනකොට හොඳම එක තියෙන්නේ මේ මං හිතුවේ Hindu කියලා. නෑ දැනට හොඳම එක තියෙන්නේ කතෝලික ආගම. කතෝලික ආගමේ තෑහෙන්න විවෘත කරා විවෘත කරා කියන්නේ මොඩර්නයිස් වෙනවා. මේ හැරේ මේ මේ කියවන්න UN වෙසක් එකට මේ මර්සලින් ජයකොඩිනේ කවුද ඉන්න පාද ලියලා තියෙන ආටිකල් එක. එයා කියලා තිනවා අපේ කතෝලික සභාවේ පුංචි ඉඩක් දීලා තිනවා මේ විවෘත වෙන්න කියලා ඒ නිසා මට හරි සන්තෝෂයි ලාංකික වාසිය උපදෙලා ලංකාවේ සංස්කෘතිය අගය කරන්න මම කැමතියි කියන්නේ ලංකාව මොනවාක්වත් කරන්න එපා ලංකාව තමන්ගේ සංස්කෘතිය රැක ගන්න. ඒතරකොට ලංකාව දිනවා. කියලා අපිට උගන්වන්නේ මේ මේ අගරදුගුරු. ඒකට මට ඉඩ දුන්නාට මම කතෝලික සභාවට ස්තුතිවන්ත වෙනවායි කියලා එයාටත් කතාවක් දීලා තිනවා UN එකක් එකේ ඒ තරම් මේ Hindu එකේ ඒක නැහැ. Hindu එක මේ බුද්ධ හමුලත් ගහගෙන වගේ යන්න හදනවා. ඒක හරියටම ප්‍රකාශ කරන දලයි ලාමතුමා යම් හේකින් සතිය සහ විපස්සනා බෞද්ධයන්ගෙන් හැලුනොත් ඊගාවේ ඒක රකින්න ඉන්නේ කතෝලික ආගම කියලා. කැතලික්ද ක්‍රිස්තියානිද මන් දන්න ওই දෙක මට හරියට පැටලිලා තියෙන්නේ. මේ කතෝලික සභාව තමයිලු ඊගාවට ඉන්නේ. මොකද ඒගොල්ලෝ හැමදාම අලුත් කරනවා. අපිට පේන්නේ චපලයි කියලා. අපිට පේන්නේ එනේන විදියට පදමාරු කරනවායි කියලා. නමුත් ඇත්ත ඒ ඉතල ඒගොල්ලෝ දෙයන්න වාදේ ගත්තා. විද්‍යාවත් පිළිගත්තා. විද්‍යාවේ නාලුත් දේවලුත් පිළිගත්තා. ඊට පස්සේ බුද්ධ ධර්ම තියෙන සතියත් පිළිගන්නවා. ඉතින් ඒකට අලුත් වෙනවා. ඒකට අර මෙතඩිස්ට් මේ ක්‍රිස්තියානි කට්ටිය ඒකට පිළිගන්නේ. ඒගොල්ලෝ අර පරණ ක්‍රමයටම යනවා. හැබැයි ඒ පිළිගන්නේ යේසුස් වහන්සේ පහළ වෙලා අවුරුදු 100කට පස්සේ සම්මත කරපු එකද කියන එක මත ඒ කට්ටියත් විවිච්ච වෙනවා. යේසුස් වහන්සේ කියපු එක නෙවෙයි. අන්න වගේ මේ මේ භාවනා කරනකොට පේනවා. අපේ භාවනාවේදී අපි නොදන්න තැනකට ගියා නම් නිවනට කිට්ටුයි. දන්න තැනක හිටියා නම් කවදාවත් නිවන නෑ ඒක කියන්න පුළුවන්. ඒ නිසා අපි මේ ධ්‍යාන හරි මාර්ගඵල හරි මොනවා හරි දැන් වැටුණා නම් මෙතන ඉන්නේ කියලා ඒක නිවන වෙන්න බෑ. නිවන එනකොට තලුව හොල්ල ගසලම අතාරින්න ඕනේ. කුඩු වෙලාම යන්න ඕනේ. කෝවට දාලා උණු වෙලා එන්න ඕනේ. අන්න ආවනම් හිත දැකි දැන් ඔබ හිතපු දන මොකුත් නැහැ කරකොල අතේ වගේ තියෙනවනම් නිකන් ගැරන්ඩි එක කොල්කට්ටු හිලකින් ඇදලා ගත්තාම වගේ හිතන්න තියෙන පොල් කටු හිලකින් ගැටඩි එක්ක වලිගේ දාලා ඇදලා ගත්තාම තරි ගිහිලා එහා පැත්තට ඇදිලා එන හැටි අනේ කන පිට හැරිලා ආවනම් කීය කියා ආයෙ දැන් නම් වැඩේ හරි ඒත්තුගේ සද්ධාව තියෙනවා ඒත්තුගේ සතිය තියෙනවා ඒත්තුගේ සීලය තියෙනවා මේ දාඩිය දාන්නේ ඇයි කහින්නේ ඇයි අනම්මනම් කියන මිනිසයා පැහැදිලිව මේ දන්න දේ තුල නිවන හොයන එක නේ එයාට පොඩි දයක් වෙච්ච ගමන් ගන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා එහෙනම් ආන තියෙන්නේ එහෙනම් කොහොමද නිවනට යන්නේ දන්න දේ තුල කවදාකවත් නිවන තියෙන්නේ දන්න දේ සාදරව දන්න දේට සාපේක්ෂව නොදන්න දේට යනකොට සද්ධා වැඩෙන්න ඕනේ. නොදන්න දේට යනකොට සීලෙ වැඩෙන්න ඕනේ. සති වැඩෙන්න ඕනේ. ඒ නිසා බෞද්ධයෝ බුදුහාමුදුරුවෝ පෙන්වන මේ ප්‍රතිපදාව යුදහමුදාවේ STF එකට දෙනවට වැඩිය තද ප්‍රෝග්‍රෑම් එකක් තද ට්‍රේනින් එකක් මෙතන තියෙනවා. අමලියක් කරදරයක් වෙනකොට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ තාම ලොකු බණ්ඩා වගේ අම්මගේ සාටි අල්ලගෙන අම්මේ ගියාගෙන අම්මගේ අරසාව ඉල්ලන නැත්නම් මැද්දුම් බණ්ඩා වගේ අයියා මේ අපි ඇවිල්ලා ඇහැලේ පොළ પરම්පරාව හිටපන් මම මැරෙන හැටි පෙන්නන්නම් කියලා ඉදිරියට යනවාද කියන එකේ ලොකු බණ්ඩාද මැද්දුම් බණ්ඩා වගේ තමයි. ඉතින් ඒකෙදි මේ සාරිපුත්‍ර සාංශේ මේ පෙන්නන්න හදන මේ බුදුහාමරගේ නෛර්යානික පණිවිඩය අපි වගේ 52600ට පස්සේ කට්ටියකට දෙන්න එදා කවදාවත් හිතලා නැහැ කවුරුත්. හිතලා තියෙන සාරිපුත්‍ර සාංශ තමයි අපි ඒකට තව බැස්සේ නැහැ අපි ওই ටිකක් මේ මේ වේදිකාව සකස් කරන විතරයි යන්නේ. නමුත් අපිට එච්චර වෙලා නැහැ අද ඉදිරියට යන්න. අපි අද සම්මත කරගන්නවා අපි ඉස්සරහට යන්නේ මේ සංගීති සූත්‍රය අනුව කියලා. ඉතින් මම ඉල්ලා හිටනවා වෙන කාට හරි ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් තව විනාඩි 10ක විතර කාලයක් තියෙනවා. ඔය ශුන්්‍යතාවය කියලා කියන කියන්නේ අර ඉස්සලා ප්‍රශ්නේ ආපු එක්කනාගේ තත්ත්ව කියලා. ඔය ශුන්්‍යතාවය කියන්නේ ගන්ධ මධ්‍යම කාරිකාවේ තමයි ඇත්තටම ඔක මතු කරේ. ඒ මධ්‍යම කාරිකාවේ ශුන්්‍යතාවය දෙන්නේ සාපේක්ෂතාවයකට. ශුන්්‍යතාව කියන වචනේ අපිට තේරෙන්නේ නැත්නම් ශුන්්‍යතාවේ নিরপেক্ষතාවය කියන එක අපිට තේරෙන්නේ නැහැ. එහෙම දෙයක් නැහැ. ශුන්්‍යතාවය කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ ශුන්්‍යතාව විස්තර කරනකොට කියනවා චූලශුන්්‍යත සූත්‍රයේ ආනන්ද දැන් අපි ඉන්නේ පූර්වාරාම. කියන්නේ ජේතවනාරාමයේ ඉස්සරහා. පූර්වාරාමයේ ඉන්න අපට මේ ආරාමයේ තියෙන ප්‍රශ්න මිස ආරාමයේ තියෙන දැවිලි තැවිලි මිස ගමක තියෙන ප්‍රශ්න නැහැ රටේ තියෙන ප්‍රශ්න නැහැ හරක් බාරම් පිළිබඳව, රත්තරන් මිනිමුතු පිළිබඳව, මිනිස්සුયો පිළිබඳව සමිති සමාගමක ප්‍රශ්න නැහැ. හැබැයි මේ අරණ්‍ය ප්‍රශ්න ටික තියෙනවා. ඒ නිසා අපි රටේ ලෝකේ ප්‍රශ්න වලින් ශූන්‍යයි. හැබැයි අපි අරණ්‍ය ප්‍රශ්න ටිකේ ඉන්නවා. ඒ බව අපි දන්නවනම් අපිට ලෝක ප්‍රශ්න වලින් ශූන්‍ය කරතයි. මොකදද ශූන්‍ය වෙන්නේ? අනන්‍යයේ තියෙන කරදර වලට ප්‍රේම කරන්නේ. අනන්‍ය කරදර ප්‍රේම කළා අනන්‍ය කරදර ටික ආඩම්බරය කරගත්තොත් ඒකට හිත බැඳලා ඉන්න තාකල් ගම කරන්නක ප්‍රශ්න නැහැ. ඊට පස්සේ කියනවා අනන්‍ය ප්‍රශ්න නිසා අපි අරන්නේ තොක් වැඩ කරලා කරන්න තියෙන වතපිලියත ඔක්කොම කරලා විනාඩියක් විතර ගිහිල්ලා පැයක් විතර ගිහිල්ලා වාඩි වෙලා අපේ හිත කයට ගත්තයි කියලා හිතන්නේ කියලා. එතකොට කයේ හිටියයි කියන හිතලා ගන්න. එතකොට දැන් කයේ හිටිය හිත හිටියයි කියන කයේ තියෙන කරදර ටික විතරනේ දැන් තියෙන්නේ. ඒත් දැවිලි දැවිලි තමයි. ඒත් පරිලාහ තමයි. එතකොට ගමක් කරදර නැහැ, අරණ්‍යයක් කරදර නැහැ නේද? ලෝකයක් කරදර නැහැ, ගමක් කරදර නැහැ, අරණ්‍ය අරණ්‍ය කරදර කයේ කරදර තියෙනවා. ඉතින් උඹලාට බැරි නොකිය කියන මේ කයෙන් එන කරදර ටිකට ප්‍රේම කරන්න දන්නවනම් ගමක් කරදර ඉවරයි, අරණ්‍යයක් කරදර ඉවරයි. එතකොට ශූන්‍යතාවේ දැන් දෙපාරකින් පෙන්නනවා. ඉතින් කය නොදැනී යන තැනට ගිහිල්ලා ආනපාන විතරක් ආවයි කියලා හිතන්නේ. එතකොට රටක කරදරත් නැහැ, අරණ්‍ය කරදරත් නැහැ, කායික කරදරත් නැහැ, තියෙනවා කරදරයක්. ආනාපානට සාපේක්ෂව උඩ කරදර කියන්න එපා. උකට ප්‍රමෝදේ කියන්න. උකට ප්‍රීතිය කියන්න. උකට සති සම්පජඤ්ඤය කියන්න. උකට පස්සද්ධිය කියන්න. උකට සුඛය කියන්න. දැන් කමඨාන් සුද්ධ කරන බලන්න දෙන හරියක් දෙන්නේ ප්‍රශ්න මේ කයේ කරදර ටික ප්‍රශ්නයක් කරගෙන. කයේ කරදර කියන්නේ සතිය පිහිට බාට ලකුණක් කරගන්නේ නැහැ නේ. ඊටසේ ආනාපානෙට ගිහිල්ලා කයත් නොදෙනී ගියාට පස්සේ හිතන්න. ඊට පස්සේ දැන් ආනාපානෙත් නොදෙනී ගියා. ඒතකොට ශුන්්‍යතාවය කොච්චර දුරට ඇවිල්ලා. තාපේක්ෂව. හැබැයි ආනාපානෙ හේවණල්ල තියෙනවා. ලාංඡනේ තියෙනවා. ඉතින් ලාංඡනේ තියෙන දන්නකම නිසා ලෝකයක් කරදර නැහැ. අරණ්‍යයක් කරදර නැහැ, කයක් කරදර නැහැ, ආනාපානයක් කරදර නැහැ පොඩ්ඩක් තියෙනවා. ඒ විදිහට ශූන්‍යතාවේ තේරුම් ගන්න කියනවා. පොඩි පොඩි දෙයක් සාපේක්ෂ කරන ලොකු ලොකු කරදර තොයක් අයින් කරනවා. එතකොට අර පොඩි කරදරයට ප්‍රේම කිරීමනේ ප්‍රතිපදාව කියන්නේ. එන්නේ ඉන්නේ ප්‍රති පොඩි කරදර. අපි වෙලා තියෙන්නේ පොඩි කරදරේ මේ කිඹුලා කනවා පුළුවන් අපිට කොහෙල කටියවසන්න බෑ. ආනපාන කරනකොට ආස්වාද විතරයි වෙන්නේ ප්‍රසවාසය පේන්නේ නැහැ කියලා එන ප්‍රශ්නයක්. එහෙම නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස කරනවා නහය වටේ නිකන් කූඹි දුවනවා වගේ තේිනවා. දෙඹරේ බැඳා වගේ තේිනවා. ඉතින් අපි ඒකට උත්තර හොයනවා. තන්නේ කරේ කියන්නේ පටලවාගෙන තියෙන බව තේරෙනවනේ මේ ශූන්‍යතාවේ දන්නවනම්. මේ තියෙන පොඩි කරදරයට ප්‍රේම කරන්න ඕනේ. ඒකට ප්‍රමෝද කරන්න කියනවා. එතකොට ඕකත් නැතුව යනවා. එතකොට ආනන්ද ආමතුරු අහනවා සාංශ එතනද නිවන කියලා. නෑ ආනන්ද ඒකත් නිවන නෙවෙයි. සමහරු එතෙන්දී නිවන් දකිනවා සමහරු නෑ. ඇයි කියලා අහනවා. ඒ කරදර අඩු තත්ත්වයට ප්‍රේම කරන්න ගියාම ඒකත් ඇණයක් වෙනවා. අඩු කරන අඩු කරන ගිහිල්ලා අර දරත දිගේ නෑන්නේ පරිලාහ දිගේ නෑන්නේ දැවිලි දැවිලි දිගේ නෑන්නේ ලොකු ලොකු දැවිලි වෙනවා පොඩි පොඩි පොඩි පොඩි කරන යනවා ඊට පස්සේ දැවිලි දැවිලි නැතිකම ඒකට ආව ප්‍රතිපදාවට ප්‍රේම කරන්න ගත්තොත් ඒත් හිත නිදහස් වෙන්නේ නෑ ඉතින් එච්චරම යන්න ඕනේ නෑ අරණ්‍යයට ගියල්ලා අරණ්‍ය කරදරවලට ප්‍රේම කරනකොටම එතනවත් පුළුවන් නිදහසක් ගන්න. ඒත් ඇති නිවන් දකින්න. ඊට පස්සේ අරණ්‍ය කරදර වෙනකොට කයෙදිට කයට හිත ගන්න පුළුවන් නම් ඒත් නිවන් දකින්න. ඉතින් ආනාපාන කරනකොට ඒත් ඇති. මොකද හැමතැනදීම තියෙන සාපේක්ෂ මේ ශූන්‍යතාවයක්. ඉතින් අපිට වෙලා තියෙන්නේ අපි අර 100ට 100ක්ම ඉවරනකයි යන්න හදනවා. ඉවසන්න පුළුවන් හරියතියෙදි ඒකට ප්‍රශ්නයක් ඇති කරනවා. මොකද ඒකේ තමයි කෙලස් කියන්නේ. ඒ නිසා ඒකදී ශූන්‍යතාවයත් එක්ක ලකුණු පහක් වචන පහක් බුදුහාම දෙනවා අනත්තතෝ තුච්ඡතෝ රිතතෝ පරතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ කියලා කියන්නේ තියෙනවා කරදරෝගේ මගේ නෙවෙයි දැන් මේ වෙලාවේ ඊළ වායු ගෝලයේ මේ වාතු තත්ත්වයක් ඇති මට මොකෝ මොකමඩ මං මොනවද තටම වෙයි කියලා කො නතර වෙන්නේ නැහැ මන්ට පුළුවන් හුස්ම ගන්න නැතුව ඉන්න වාතේ උඩ තියෙනක බහින්ද මම හුස්ම ගන්නයි කියලා උඩ වාතේ ආවත් පීඩනේ වෙනකුත් වෙන්නේ නැහැ. මේ ලෝකේ කරන්න බැරි මගුල් අල්ලගන්නේ මේ ගිහියෝ නටන්නේ. Tamange මේ මේ කන ප්‍රමාණය කියලාවත් හරියට දැනගන්න බැරි කට්ටිය මේ ලෝකාර්ථිකයක් හදන්න හදනවා. වඩතිය බාධි නැතර කරන්න හදනවා. සුනාමි නැතර කරන්න හදනවා. ඒ අනත්ත් ධර්මයක් ආත්ම කරගත්තට පස්සේ ප්‍රශ්න. තුච්ච දෙයක් අපි මේ රකින්න හදනේ මරණ මොහොත වෙනකොට එකක්වත් ගන්න දෙයක් නැහැ. ඉන්නකම් වලිග උඩ තියාන හනුමා වගේ වලිග ඉන්න තියාගත්තේ නට්ට නො මැරෙන්න ගෑ ගන්නවා. මම ඉන්නකම් එහෙම වෙඩ දෙන්න බෑ කියලා. මරණ වෙලදී පෙන දාගෙන මරුණට පස්සේ <laughs> ඒක වලලන එක අනික් අයට හරි කරදරයි. තුච්චයි රිත්තයි. බුදුහාර කියනවා මම රජකමක් අතහැරලා බැස්සේ. උඹලා මේ මොනවටද මේ නටන්නේ? ශූන්‍යයි. පරතෝ මේ අනුන්ගේ මගුලක්. අපේ පැත්තේ තියෙන කතාවක් මේ පටරෙදි හේදුවයි කියලා රදවට නඹුවක් හම්බ වෙනවා කියලා පටරෙදි හේදුවත් අසුචිත දේව රදවට තියෙන හම්බෙච්ච රෙද්ද හොදන එකනේ රදවට පටරෙද්ද වගේ කියලා හොදන්න හම්බෙච්ච රෙද්ද පටරෙද්ද උනායි කියලා ඕක රදවට අදිතියක් නෑ අදිතියනේ දැයෝගේ අපිට හම්බෙච්ච වැඩානුව අපි කියනවා මම කම්මල් කාර්යයා මම මාළු කාර්යයා අර කමේ කියලා ඌ කඹරන ක්‍රමේනේ ඕක ඌට අනම්බුවක් තියෙනවා දැන් අපි හිඟා කනවා පිවුර දාගෙන හිඟගෙනවා පිටන්න. ඒක නැත්තම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මොනවා කරනද පරදත්තු උපසරිතය වගේ ඉතින් ගිහින් අනේ. අනේ කියන්නේ. උග නම්බු කරන්න දෙයක් තියෙනවා. අයිතිවාසිකම් කරන භික්ෂුවගේ උරුමය කියලා පොතක් ලියලා තියෙනවා. කවුද? පල්පොල් රාහුල හඳුර විනාශ කරා භික්ෂුව. භික්ෂුවට කොහෙද උරුමයක්? උහිඟන්නා. දැන් දේශපාලන ඉල්ලනවා දේශපාලන භික්ෂුවක් සහ භික්ෂු දේශපාලනයක් ඉල්ලගෙන ඉවරයි. දැන් භික්ෂුව ඇඟිලි ගැහුවට පස්සේ මොකාටවත් බොර ගන්න බෑ. භික්ෂුවට තියෙන්නේ මේ වෙන දෙයක් කාලා ඔබ වැඩක් බලන් හිටපන් කියන්නේ. ඉතින් යනවා අර ශූන්‍යතාවය දැනපත් අපි දිනලා තියෙන්නේ. අපි හිතනවා කේවල ශූන්‍යතාවය. එතකොට අපි වරාලයි. අපි සාපේක්ෂ ශූන්‍යතාවය බලනකොට අපිට විතර සන්තෝෂ වෙන්න පුළුවන් જાතියක් ලෝකේ කවුරක්වත් නැහැ. එතන අර අර අරමුණක් නැති සංඥාවක් නැති රූපයක් නැති සාපේක්ෂව අඩු తත්වයේ ශූන්‍යතාවයට ලකුණා. මේක හැම වෙලාවෙම සාපේක්ෂ දෙයක්. ඉතින් අපි යන්න තියෙන පුළුවන් තරම් ගෙවන් ගෙවන් යනකොට නමුත් ගෙවන් වෙච්ච තත්ත්වයටත් ප්‍රේමයක් හට ගන්න පුළුවන් බව මතක තියාගන්න. කරදර අඩු වෙනකොට ෆ්‍රික්ෂන් එක අඩු වෙනකොට ඒකට ආසාවක් එන්න පුළුවන්. අනිවාර්යයි නේක. ඒකටත් බුදුහාමුදුරුවෝ අපිට මේ අනතුරු අඟවලා තියෙනවා. මේක ගනි මොකද මේ පෙරිච්ච කලබල ජීවිතේට මේක හොඳ විකල්පයක්. නමුත් මේ කරදර නිසා ඒකට ඇලෙන්න ඉඩ තියෙනවා. ඇලුනොත් මම නෑ. බුදුහාමුදුරෝ නෑ අරසාවට. ඒ නිසා ශූන්‍යතාවාදය කරලා කරලා නාගාර්ජුන පාදයන් කිව්වා මම මේ පෙන්වන ශූන්‍යතාවේ සාපේක්ෂ දෙයක්. නිර්පේක්ෂ නෙවෙයි කියලා. ඉතින් ඒක මේ අපේ කේපාර ඉංග්‍රීසි මාධ්‍යතුන් ධර්ම සාකච්ඡාවේදී මේ මතු වුණා. මේ මොකද්ද මේ මහායානෙ කියන්නේ කියලා. එතකොට කියන්න පුළුවන් මහායානෙ ඉන්න හේතු උනේ ඔය Hindu ආගම අද්වෛත වේදාන්තය කියලා වේදාන්තයේ තිබුණ ඊටාම සියුම් කොටසක් බුදුරජාන් වහන්සේගේ තියෙන ද්වේතාවේ නැතිකම කියන එක අද්වෛතය කියන එක දාලා බුද්ධ ආගමයි Hindu ආගමයි එකයි කිව්වා. එහෙම නැත්නම් ශංකරාචාර්ය පෙන්නවා බුදුරජාණන්සේට කියාගන්න බැරි වෙච්ච තැනක් තියෙනවා මේකේ. ඒක අපි කලින් දැනගෙන හිටියා. ඒ තමයි අද්වෛතය කියලා. දෙකක් නැහැ කියන එක. ඔය ද්වේතානුපස්සනා සූත්‍රයේ බුදුරජාණන්සේ දෙකක් බීමේ වැරද්ද පෙන්වනවානේ. ඊට පස්සේ මුළු බුද්ධ ආගම නැතුණා ඉන්දියාවේ. ශංකරාචාර්යගේ ප්‍රශ්න දැඟුණත් කරන්න බෑ. මොකද මේ වාදේ තියෙනවා තාමත් අද්වෛතේ. දැන් බෞද්ධාචාර්යවරුත් හිතනවා අද්වෛත වේදාන්තයේ මොකද්ද මේ විඥාණය අනිදර්ශන විඥාණයමයි කියලා. හොයන්න බෑ. ඉතින් එන්නේ ඒ වාදෙන් නගාගෙන ගිහිල්ලා බුද්ධහම කාපු එක නැති කරන්න තමයි මේ උත්තර ඉන්දීය ක්‍රමේට ශුන්්‍යතාවාදයෙන් ගැහුවේ නාගාර්ජුන පාදයක්. ඒක මහායාන බුද්ධ ආගම බාට දුන වාදපතෙන් අන්තිම ඉහළයි. නමුත් ඒකේ ශුන්‍යතාව කියන්නේ නිවන කියලා කියන්න බෑ. මොකද මොග රාජ සූත්‍රයේ සරුවචන්සි දේශනා කරලා තියෙනවා. ශුන්‍යතා පරිසංයුත්ත දේශනා කියලා සංයුත්ත නිකායේ වෙනම කොටසක් තියෙනවා. ඒක පොඩි කොටසක්. අනාත්මතාවය පෙන්වන පහෙන් එකක්. ඒ හරහා තමයි ওই Hindu ආගමට ගැහුවේ. ශුන්‍යතාවය කියලා කියන්නේ බ්‍රහ්මන් කියලා එකක් නැහැ කියලා. බ්‍රහ්ම පදාර්ථය කියලානේ ඒකට අද්වෛතය කියලා කියන්නේ. නෑ ඒක ශූන්‍යයි කියන එක වගේ ගැවෙන නිසා ඒක ප්‍රතික්‍රියාවක් කියත හැකි රියැක්ෂන් එකක් කියත හැකි ලා බුද්ධ ආගමේ තියෙන ශූන්‍යතාවයේදී හයිලයිට් කරලා පෙන්නුවේ ඒක Hindu ආගමට ගහන. හැබැයි ඒක Brahmacharyaක් විදිහට ආයෙවිල බුද්ධ ආගමටම වැදුවා. එතකොට ශූන්‍යතාවයට ගියාම සදාචාරය පෙන්වන්න බෑනේ. සීලෙ පෙන්වන්න බෑනේ. ඉතින් ඒතකොට නාගාර්ජුන පාදයන් කියලා දෙනේ බුද්ධ ආගමේ මහායාන කට්ටිය මේ බුදුරජාණන්සේ දේශනා කරපු මේ ප්‍රාතිමෝක්ෂ පද පිළිගන්නේ පිළිගන්න බෑ. ශූන්‍යතාවය කොහෙද ශික්ෂාවක් හිටියේ. ඉතින් එතකොට මේ මේක මහායාන විදියටම කියනවා. බබානාවලා බේසමේ තියෙන වතුර විසික විසිකරන වෙනුවට බබත් ඉඳි බේසමත් එක්කම විසිකරලා දැන්. වතුරයි බබයි බේසමයි ඔක්කොම විසිකරලා එහෙම කරන්න බෑනේ. එහෙම එකක් වෙලා ඒ කට්ටිය. හැබැයි අල්ලලා යනවා. ලෞකික පැත්තට අල්ලලා යනවා. තේරවාදයට අපිට පුළුවන් Hindu ආගමේ දාපු අද්වෛතයේ තේරුම් ගන්න. මේගොල්ලෝ දාපු ශූන්‍යතාවේ තේරුම් ගන්න. ඒ වෙනුවට බුද්ධජානකේ පෙන්නපු අනිදස්සන විඥානේ. එහෙම නැත්නම් ඒකට අබස්සර මිදම් බික්ක වෙච්චිත්තම් කියලා පෙන්නපු එක. ඒ ටික දැන් ඕවට සාපේක්ෂව තමයි අපිට නග ගන්න පුළුවන් වෙන්නේ කටුකුරු දෙසවාංශය ඒ ටික තමයි කරන්න මේ වෙලාවේ. ඒ සංසේ පෙන්නනවා ওই කට්ටිය එක එක වාද ගෙනාවේ මෙන්න මෙතෙන්ද අපේ තේරවාද කට්ටිය එතෙන්ද ගිහිල්ලවත් නැහැ ඒ නිසා වාදෙන්වත් එතෙන්ද යන්න බෑ අපේ වාද විතරක් නෙමෙයි පෙන්වන්න දෙයක් අපේ ළඟ තියෙනවා බුදුහාමුදුරන්ගේ ශුන්්‍යතාවයට අමතරව අනිදස්සන විඥානය කියලා එකක් ඉතින් එතෙන්ද යන්න භාවනාවේ සෑහෙන දුරට කාමයේ ගෙවම් කළා රූපේ ගෙවම් කළා අරූපයයි රූපයයි දෙක අතර තියෙන හොල්මන දැක්කට පස්සේ විතරක් මේ විඥානය කරන සෙල්ලම පෙන්වනවා ඉතින් ඒකෙදි සෑහෙන ප්‍රමාණයක් ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ එලි දැක්ුවා. ආතම්මේතාවය, ශුන්්‍යතාවය, අනිදස්සන විඥාණය, පබස්සර හිත. හැබැයි මේ koi වාදයටද හප්පලා කියන්න කියන එක අපිට අදාළ නැහැ. මොකද අපි අද්වෛතය දන්නේ නැහැ. අපි අද්වෛතය කියලා දීලා ගහන්න වෙන්නේ අපිට. ශූන්‍යතාවය කියන එක අපිට අදාළ නැහැ. අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට පොතේ තියෙන එක පෙන්නලා ඒකට විරුද්ධව කියලා කියන එක තනිකර ඒක දර්ශනවාදයක් බාටපත් වෙලා තියෙනවා. කෙසේ නමුත් අවශ්‍ය නම් ඕන කෙනෙකුට දැන් ওই තුනම දිගේ ගිහිලා මුදුවට භාවනා කරපු කෙනෙකුට බුදුචානන්සේ කොහෙන්ද මේක යටි ලිව්වේ කියන එක ඔය ගේපාර මේ මේ කඳුබඩ ඔය විමල හමුදුර ඉඳලා කියන්නේ මොකක්ද හමුදුර කියනවා දියසෙන්පුර යන දවසේ කතා කරලා කිව්වා ස්වාමීන් අපි අනිවාර්යයෙන් මෙතන හිර වෙලා හිටියේ. දැන් වහන්සේ කියපු බණෙන් දැන් අපිට කඳුබඩ හිර වෙලා තියෙන තැනින් එහාට යන්න පුළුවන්. බුදුහමදෝ පෙන්නන දේ මෙතන සාකච්ඡා ගියේ නෑ අපි. මේ ඇයි මේක පෙන්වන්නේ කියන එක පේනවායි කියලා. ඉතින් මං ඇහුවා ඒගොල්ලෝ ඒකට විනය ලෑස්තිද යන්නේ? ඒකට යන්න බෑ. ඒකට විනයත් ඕනේ. ඒකට ධර්මයක් ඕනේ. භාවනාවක් ඕනේ. ගිහිල්ලා දැනගන්න ඕනේ ඇයි මේ ශූන්‍යතාවය කියන ආයුධය ඇදලා ගත්තේ? ඇයි මේ අද්වෛත වේදාන්තය ඇදලා ගත්තේ? එතකොට අපි බුදුහාමුදුර අපිට පෙන්නපු අනිදර්ශන විඥානේ කවදාකවත් බණකට අහලා තියෙනවද? නෑ මොකද ඒවට ඒ තරමට කවුරක්වත් ගිහිල්ලා නෑ. අපිට තියෙන්නේ පාන්. අපිට තියෙන ප්‍රභාකරන්. අපිට තියෙන්නේ ඩොලර්. අපිට තියෙන්නේ මේ ඉඩම් ආරව්. ඒකේ ආගේ මේ ලොකු වෙන්න හදන ගතිය ඉතින් කොහෙද අපි ඔතෙන් යන්නේ? එනිසා යනවනම් මං කියනවා බහුජන බහු බහුවචනේ යන්න බෑ කියලා. තනිය කාට යන්නේ? ගිය ගමන් ඌ කැපෙනවා. ඌ කැප ඌ අයින් <laughs> ඌ ඌගේ ඌ මේ ඌ කරාඹල පැත්තකට දානවා. මොකද ලෝකයා කැමති නැහැ. ලෝකයට ඕනේ මේ රණ්ඩු සරුවල් කරගෙන එක එක කැපිපෙන්න හදනවා මිසක් මේ අර වගේ පැතිවලට යන්න ඔක්කොටම යන්නත් බෑ ඉතින් ඇත්තටම යන්න බෑ යන්න පුළුවන් ඉන්නේ තාම ශ්‍රේෂ්ඨම එකිනෙකට දෙනකොට විතරයි. ඊයනෝ බනකොට බුදුරජාණන්සේ තර්කෙමුත් එක පෙන්නවා විනෙමුත් එක පෙන්නවා ධර්මෙනුත් එක පෙන්නවා ඉතින් එතෙන් ගිහිලා කාලයක් හැසිරෙන්න ඕනේ. ඇයි මේ අද්වෛත වේදාන්තයක් ඉස්සරහට ආවේ? ඇයි මේ ශූන්‍යතාවයක් ආවේ? ඇයි බුදුහාමුදුරුවෝ මේ අනිදස්සන විඥානය පෙන්වුවේ කියන එක ඒ උඩට උඩට යනකොට පේනවා ඒක වටනවා. ඒ නිසා අපි දැන් ඉන්නේ මේ ළමයි වැලි සෙල්ලම්පත් කරන කාලේ සෙල්ලම් ගෙවල් හදන තැනක. අපි කවදා හරි එතෙන් ගියාම තේරෙයි ඒ ධර්ම කාලෙන් දේශයෙන් වෙන්ව හැමදාම මනුස්ස මනසට අභියෝගයක් කරගෙන ජීවත් වෙනවා. හැබැයි එච්චරම බරපතල තීන්දුවක් ගන්න දෙයක් නැහැ ප්‍රතිපදාව දිගේ ගිය කරා. අනිවාර්යයෙන්ම යන්නේ මධ්‍යම ප්‍රතිපදාවට. මධ්‍යම ප්‍රතිපදාවට ගැටුමක් එන්නේම නැහැ ඔයගොල්ලෝ. හොඳයි අපි වෙලාව නම් හරි මෙල්බන් මොකද කියන්නේ දෙවසානස් අපේ මාගේ ප්‍රශ්නේ අද. අපේ කොහොම හරි වෙලාවත් સમાප්තයි ඒක නිසා අපි සමුගණ්ඩායි බලාපොරොත්තු වෙන්නේ. දරුවන් සරණයි. දරුවන් සරණයි. හොඳයි අපි එනවා. මෙන්න ප්‍රශ්න නැහැ කියන පදනමේ ඉඳගෙන ඊතාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමෙන් අපි මේ සාකච්ඡා වාරේ නිමාව සටහන් කරමු. ඊතාවතා චගම්මේ